අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේ දස ධම්මා පරිඤ්ඤය දස ආයතනානි තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩපිළිවෙලේ වැඩමුළුවේ තුන්වෙනි දවසට මේ එකම මාතෘකාව තුන්වෙනි වතාවටත් දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තා. ඒ පාලි පාඨය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් වාසයෙන් සංගීතයට ඇතුල් වෙලා තිනවා. ඊට පස්සේ එදා මේ දතුර ඒක ශ්‍රාවක භාෂිතයක් වශයෙන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටේට ඇතුළත් වෙලා තියෙනවා. මේක දැක්වෙන්නේ දීඝනිකායේ තුන්වෙනි පොතේ අවසාන සූත්‍රයේ විදිහට. ඉතින් මේ සූත්‍රය ගත්තත් එහෙම නැත්නම් ඒ දසුත්තර නම් වශයෙන් නම් කරලා තියෙන සංගායනාවේදී දසුත්තර සූත්‍රයේ වශයෙන් නම් කරලා තියෙන මේ සූත්‍රය ගත්තත් ඒ සූත්‍රයේ අපි ඉන්නේ 1 2 3 4 ආදී පිළිවෙල ගෙවම් කරලා දසවෙනි අංකයේ ඒ දසවෙනි අංකයේ ප්‍රශ්න 10ක් තියෙනවා ඒකේ එක ප්‍රශ්නයක් තමයි කතමේ දස ධම්මා පරිඤ්ඤය. අවැත්නි මේ අපේ මේ ਸਰුවඥ සාසනයේ භික්ෂුවක් විසින් දත යුතු යෝගාවචරයෙක් විසින් දත යුතු මහානදම් පූර්ණ කෙනෙක් වශයෙන් දත යුතු කාරණා 10යි. ආත්පසින් දත යුතු කාරණා 10 මොනවද කියලා. ඉතික සඳහන් කරන්නේ Tamanගෙම ඉන්ද්‍රිය පහයි අජහත් ආයතන පහයි. ඒකට ගොදුරු වෙන්නා වූ බාහිර ආයතන පහයි දස ආයතනානි වශයෙන්. එතකොට ඇහත් ඇහ චක්ඛායතනෙ කියලා ඒකට ගොදුරු වෙන්නා වූ රූප ආයතනෙ කියලා දක්වලා තියෙනවා. ඊට පස්සේ සෝත ආයතනයට ශබ්ද ආයතනය ගොදුරු වෙනවා. ඊට පස්සේ ගාහන ජීවා කාය වශයෙන් පිළිවෙලින් ගන්ධ රස පොට්ටබ්බ කියලා සඳහන්. ඒතර ඉලක්කම් වශයෙන් 10 හැදෙනවා. ඉතින් අපි මේ තාක් මේ සියල්ලම නියෝජනය කරමින් ඉස්ලාම දක්වන මේ චක්ඛායතනත් එක තමයි ගමන් කරලා තියෙන්නේ. ඉතින් මේ චක්ඛායතනය ගැන කතා කරනකොට මේ වාගේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දෙන්නේ නැති ශාසනය ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා වැඩියෙන්ම කෙලෙස් උපදවන ස්ථානයේ වශයෙන් ආයතනයේ වශයෙන් ඇහ ඉස්සර වෙනවා ඒ වගේම ඒකට ගොදුරු වෙන්නා වූ රූප පුදුම විදියට කෙනෙක් මන්මත් කරනවා. සර්වචනාංශයේ දේශනා කරනවා මේ හතර ප්‍රමාණ කරන ඒකෙදි මේ රූප ප්‍රමාණය තමයි ඉස්සල්ලාම සඳහන් කරන්නේ. ඕනම කෙනෙක් රූපයට වශී වෙනවා. ඒ නිසා ඒ රූපේ වශී වෙන්නේ නැත්තම් මේ ලස්සනට සෝබනේට වශී වෙන එක ස්වභාවේ. ඒක මේ මිනිස්සු රූපාලංකාර කරමින් ගත කරාට සත්තු අතරක් තියෙනවා. ඒ සත්තුන්ගේ සිංහාදියා බැලුවොත් මොනරා දිහා බැලුවොත්, වලි කුකුලා දිහා බැලුවොත් පිරිමි සතා පුදුම ලස්සනයි. ගෑනු සතාගේ එහෙම එකක් නැහැ. මේ මිනිස්සෙන්ට එනකොට මේක පොඩ්ඩක් අනිත් පැත්ත වෙලා. මම දන්නේ මේ පිරිමි පැත්තෙන් බලලා මම මේ කියන්නේ. පිරිමින්ද බේනවා ස්ත්‍රියව පුදුමාකාර ලස්සනයි කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ ලස්සන වීම සඳහා සෑහෙන වියදම් කරනවා. ඒකට උදව්පකාර කරන ජාත්‍යන්තර মালටි බිලියන් කම්පැනිස් තියෙනවා. මොකද මං හිතන්නේ අර ඒ ඇත්තන්ගේ තියෙන ඒ දුර්වලකම ඒ කොම්පැනි දාන්න. ඉතින් අර හම්බ කරන මිනිස්සුත් පිරිමිත් ඕකට තමයි සල්ලි විදම් කරන්නේ. ඉතින් මේ මෑතකෙන්ලා භාග්‍ය සම්පන්න විදිහට මේ පිරිමිත් ඇවිල්ලා තිනවා රූපලාවන්‍යයට. හරීම අජුවයි. කිව්වහම ශෝකයි. ගෑනු නම් ඕක නැටුවත් කමක් නැහැ රූපලාවන්‍ය කෙරුවත් නම් දැන් පිරිමිත් නටන්න පටන් ගන්නවා. පිරිමිත් කොණ්ඩම ඔස්තරයි. හරි මේ ලතු ගාණ්ඩයි පුදුමාකාර සෙල්ලම් ටිකක් පටන් ගන්න තියෙනවා. කෙසේ නමුත් සරුවචනසිකේ කතාව ඇත්ත. රූප ප්‍රමාණය තමයි හැම කෙනාම ගන්නෙ. පෙනුමෙන් වශී කරගන්න. ඒ ඒ රූප ආයතනයත් චක්කායතන දෙක පුදුමාකාර සම්බන්ධතාවයක් තියෙනවා. භාවනා කරන කෙනෙකුට පෙන්වලා දෙන්න පුළුවන්. පෙන්වලා විතර නෙවෙයි දැක ගන්නත් ඕනේ. මේ රූප අපි භාවනා පාරිභාෂා શબ્දමාලාවේ ශාසනය වශයෙන් කියන කියන්නේ වර්ණ సంతාන වර්ණ රූපේ රූපේ කියලා කිව්වහම ඒකේ සටහන අපිට පේනවා වර්ණේ පේනවා. වර්ණ సంతාන දෙක තමයි රූපේ කියලා හඳුනන්නේ. ඉති වර්ණ ෂඩ් වර්ණ රස්ත්‍රීන් පෙන්නනවා සටහන් විවිධාකාරයි. මේක හතර ඇස් රවුම් ත්‍රිකෝණාකාර පිරමීඩාකාර ඉති ගොඩක් ආකාර තියෙනවා. ඒ අනුව තමයි අපි ඕනම දෙයක් සලකුණු තියාගන්නේ ඒ ඒකේ වර්ණයෙන් සහ සටහනින්. ඉතින් මේ රූපය වර්ණ సంతාන වශයෙන් දෙකට බෙදෙනවා. ඒ රූපේට ඇහි උපය ඇර කනේ උපය කිචි කවන්න බෑ. නාසයේ උපය කිචි කවන්න බෑ. දිවේ උපය කිචි කවන්න බෑ. කයේ උපය කිචි කවන්න බෑ. යාට කිචි කවන්න පුළුවන් වෙන්නේ ආපాతගත වෙන්න පුළුවන් වෙන්නේ කෙලෙස් උපදවන්න පුළුවන් වෙන්නේ කෙලෙස් වගුරන්න පුළුවන් වෙන්නේ ඇහි උපේ පමණයි. එතකොට ඒ වගේම ඇහි උපේට සද්ද වැදුනට හැඟීමක් එන්නේ නැහැ. සංඥාවක් වැඩ කරන්නේ හඳුනා ගැනීමක් වෙන්නේ ගඳ වැදුනට රස වැදුනට පහස වැදුනට ඇහැට වර්ණ රූපේ පමණමයි ගොදුරු වෙන්නේ ඉතින් ඒ දෙන්න එකට හිටියේ නැත්තම් කෙලස් උපදින්නේ නැහැ ඉතින් ඒ නිසා ඊයේ අපි අර නිදර්ශනයට ගත්ත විදියට ඒ ඉන්දිය භාවනා සූත්‍රයේදී දක්වන විදියට මේ කෙලස් නොයිපදවීමේ කෘත්‍ය සඳහා සර්වජ්‍ය ශාසනයෙන් පිට සමහරට සර්වඥ ශාසනෙත් ඒක නොදන්න අය ගන්නවා. ඇස් දෙක වසාගෙන රූප නොබල සිටීමෙන් මේ කෙලෙස් වැගිරීම නතර කරන්න කතා කරනවා. ඉතින් ඒක අපි සර්වඥ ශාසනයේදී පවා භාවනා කරනකොට ඉඳගෙන ඉනකොට ඇස් දෙක වහගන්න කියලා කියනවා. ඒ හේතුව එහෙන් ඇස් දෙක අරගෙන හිටියොත් කොහොමඩක්වත් හිත අරමුණකට දාගන්න බෑ. හිත බාහිරෙමයි. එහෙම බෑ කියන එකත් වැරදි. මොකද සෙන් බුද්ධ ආගම කරනකොට මහායාන පාර්ශවයේ භාවනා කරන නිකායට කියන්නේ සෙන් බුද්ධඝම කියලා. සෙන් කියන වචනේ ඇවිල්ලා තිනේ ઝාන් කියන එකේ සාන් කියලා කියන්නේ ධ්‍යාන කියන එක. ධ්‍යාන භාවනා කියන එකට ඒක චීනෙට ගිහිල්ලා ජපානයට යනකොට සෙන් වෙලා තියෙනවා. ඉතින් හරි ප්‍රසිද්ධ දෙයක්. මගේ ජීවිතෙත් ගොඩක් මට උදව් වෙලා තියෙනවා. ඒකේ ලස්සන කතන්දර තියෙනවා. ලස්සන සංසිද්ධි තියෙනවා. ඒක උගන්වන්නේ කතාහරහා. ඒකේ භාවනා කරනකොට ඇද්ද ගැරගෙන භාවනා කරන්න. බිත්තිය දිහාට හැරෙන්න ඕනේ. මීටර කහමාරක් විතර ඈත තියාන පිටිය දිහා බලන භාවනා කරන්න. නමුත් ථේරවාදය ඒකේ වෙනස් ක්‍රමයක් කියන්නේ අත්තික වහගන්න කියනවා. ඒ හේතුව ඇහැ අරගෙන හිටියොත් අනිවාර්යයෙන්ම හිත පිටපනිනවා. එතකොට සදීදේ පිළිබඳව මම දැන් මෙතන පිළිබඳව වර්තමානයේට හිත යනවා අඩුයි බාහිරට හිත යනවා. ඉතින් ඒ නිසා ආරණ්‍යගත වුණත් රුක්ක මූලගත වුණත් ශූන්‍යagaraගත වුණත් යත් එක වහගන්න කියනවා. නමුත් සර්වචන් වහන්සේ ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මතක් කරනවා ඇස් දෙක වහගෙන හිටීමෙන් පමණක් කෙලස් කැපෙනවා නම් අන්ධයෝ රහත් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒ තර්කයට දාන. ඒකට පේනවා ඇස් දෙක වැහුවපමණි කෙලස් කැපෙන්නේ නැහැ. නමුත් මේ සතිය පුරුදු කරන්න ආදුනික කාලේ ඒකට අනුග්‍රහයක් වෙනස ඇහැ වහගෙන සද්ද නැති තැනකට ගිහිල්ලා ගන්ධ රස පහස නොබලන සාමාන්‍ය වාතාශ්‍රය භාවනා කරනකොට කටට මොනවාක්වත් දාගන්න එපා. විශේෂයෙන්ම කටට ඇතුළට දාගන්නත් එපා. කටින් පිට කරන්නත් එපා වචන. ඒ කටින් ගොඩක් අකුසල් වෙන්නේ ඇතුළට දාන දෙන්නේ නෙවෙයි. එළියට දාන දෙයි. කතා කිරීමෙන්. ඉතින් ඒක කරන්න එපයි කියලා කියනවා. ඒකල කයට හිත දාගෙන ඉන්න කියනවා. කයේ ස්වභාවයෙන් සිදුවෙන දේ. එතන මේ මං කියන්න හදන්නේ එතනදී ඇස වසා ගැනීම උපදෙස් දෙනවා. නමුත් ඇහැ වසාගත්ත පමණින් කෙලස් කැපීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි යම් දවසක පරියංක භාවනාවේදී අද්දක වහගෙන මේ සතියේට උපරිම අනුග්‍රහය දක්වලා වාසිදායක தત્ත්වෙ දීලා සක්මනට ගියාට පස්සේ අපි අද්දක ඇරගෙන සීමිත පතේක එහෙට මෙහෙට යන ගමන් බලනවා ඇහැට රූප පේනුනාත් ඒතියෙද්දී পায় පොළවේ හැපෙන සංඥාවට ගුරුසු සංඥාවට හිත තියාගෙන යන්න පුළුවන්. එතකොට අර ඇත්ත එක වහගෙන ක්‍රියාවක් නොකර ඉබේ සිදුවෙන දේ පරියන්කේදී බලන අතර සක්මනේදී ඇත්ත එක අරගෙන ක්‍රියාවක් කරන ගමන් ඒ ක්‍රියාව නිසා සිදුවෙන පටවි ධාතුවේ ගැටුම තමන්ගේ පයේ තද ගතිය පටවි ධාතුව මේ සසම්බාහර පටවියත් එක්ක සාමාන්‍ය පටවියත් එක්ක ගැටෙනකොට වැටෙන හැටි බලන්න. ඉතින් එතකොට යම් වෙලාවක අර পায় වදින එක නීරස වුණොත් හෝ නොදැනී ගියොත් හෝ අර ඇහැට රූප පේන එක අපේ හිත පැහැර ගන්න. එතකොට අපි කියනවා රූපයකට හිත පිට ගියයි කියලා. ඉතින් ඒ පිට යන වෙලාවේ අපි නැවතත් සක්මනට හිත ගැනීමෙන් අවිජින බවට හිතක පැටි ගැනීමෙන් අර රූපය විනිවිදලා හිත අරමුණට ගන්න හදනවා. ඉතින් මේ විදිහට අපි තේරුම් ගන්නවා රූපයට බෑ ඇහැ ඇර වෙන දෙයකට ආපాతගත වෙන්නේ. ඇහැට බෑ වර්ණ සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන වර්ණ හැර අනික් කිසිම දෙයකින් ඇහැට කෙලෙස් උපදින්නේ නැහැ. ඒක නිසා මේ ඇහැට ආලෝකයක් එනකොට ඒ හරහා එතන බොහෝමත්ම සියුම් සුසර වීමක් සිද්ධ වෙනවා ආපాతගත වීමක් වෙනවා එතකොටම ඇහි මේ සංවේදී භාවය කිචි කැවෙන ගතිය ආපාත වෙන ගතිය සිද්ධ වෙනවා. ඉතින් ඒක වුණත් අවුරුදු 6 වෙනකම් පොඩි දරුවෙක්ගේ ඇත් දෙක පා වෙනවා. එයාට පේන දේවල් අඳුනන්නේ නැහැ. ඉතින් ඒ නිසා සාමාන්‍ය ස්නායු පද්ධතිය හරියනකම් කෙලස් නැහැ. ඉතින් ඒ නිසා දැන් බැලුවකොට නම් පේනවා අපි අපේ එක චිත්තක්ෂණයක් කෙලස් නැතුව ඉන්න එක මහා ලොකු රාජ්‍යයක් දිනාගත්තා වගේ. නමුත් ඒ අවුරුදු 6 විතර වෙනකන් දරුවා දේවල් දිහා බැලුවට කිසි දෙයකට එල්ල වෙන්නේ ඇස් දෙක පා වෙනවා දෙක දෙපැත්තේ තියෙන. ඇස් දෙක දෙපොලේ කියලා කියන්නේ වෙලාව. ඒකට කෙලෙස් උපදින්නේ නැහැ. ඉතින් නමු සරුවචනාංශය සඳහන් කරනවා ඒ පොඩි දරුවෙක්ගේ කෙලෙස් නොඋපදින ගතියෙන් පොඩි දරුවට කිසිම ආනිසංශයක් ලැබෙන්නේ නැහැ. මොකද එයා දන්නේ නැහැ ඒක. දැන් අපි වැඩිමහල් වෙලා භාවනා කරලා එක චිත්තක්ෂණයක්වත් ඇත්ත එක අරගෙන ඉඳද්දිම කෙලෙස් නොපෙදෙන තත්ත්වයට ගියා නම් ඒක මා විශාල ජයග්‍රහණයක්. ඒක මහා මහමෝදක පීනන කෙනෙකුට දූපතක් ලැබුණා වගේ. මොකද එයා දන්නව ඇත් දෙක අරගෙන හිටියොත් මොන තරම් කෙලෙස් උපදිනවද? දැන් ඇත් දෙකත් අරගෙන සතිය නිසා එක්ක කෙලෙස් අඩු වෙනවා. එහෙම නැත්නම් නූපදිනවා. මේක සරුවච්චන් වහන්සේ නිසා. මේක සද්ධර්මයේ නිසා. මේක සංඝයා වහන්සේ නිසා. මේක මගේ සීලය නිසා. එතකොට යාට තේරෙනවා පුංචි දරුවට කෙලෙස් නොයිපදුනාට එයා දන්නේ නැහැ වාගේ ඒ නිසා ආනිසංස නැහැ වාගේ මම කෙලෙසුත් දන්නවා කෙලෙස් නැති තැනක් දන්නවා. ඇහෙන් උපදින කෙලෙසෙත් දන්නවා කනෙන් උපදින කෙලෙසෙත් දන්නවා. දැන් ඇහැයි අරගෙන ඉන්නේ රූපයි බලන්නේ ඒත් කෙලෙස් නැහැ. එතකොට යාට විශාල අයිතිවාසිකමක් තියෙනවා. ප්‍රත්‍යක්ෂණ ශක්තියක් තියෙනවා. මම මේ කරන්නේ සාසනය කියලා. එහි ලබාගත් සුවිශේෂී ශිල්පයක් මම මේ කරන්න කියලා ඇහැ අරගෙන කෙලස් නොයිපදනා විදිහට ඇහැ පාවිච්චි කරනවා. ඒකට ඇත්තට මේ යෝගාවචරයට වැඩිය බුදුහාමුදුරුවෝ සන්තෝෂ වෙනවා. මේ මනුස්සයන්ට ඇහක් තියෙනවා, රූපක් තියෙනවා, විකාර දේවලුත් තියෙනවා. නමුත් මේ ශාසනය කරන නිසා එයා දන්නවා කෙලෙස් නොඋපදවා ඉන්න කියලා. ඉතින් අපි හිතමු එහෙම භවනා කරනකොට යම් කිසි කෙනෙකුට මේ රූප තියෙද්දිම পায় සක්මන পায় තින් හැටි දැනගන්න ලැබුණයි කියලා. එයා ඒක වාර්තා කරන්න නැත්නම් ඒත් ආනිසංස නැහැ. එයා දන්නේ නැත්නම් මේක වටින දෙයක් කියලා ඒත් තානිසංස නැහැ. හරියට අර පොඩි දරුවා කෙලස් නැතුව ඉන්නව දන්නේ නැහැ. ඒ නිසා මේ පය විදිනකොට රූප තියෙද්දිත් මට වම තියන්න පුළුවන්, දකුණ තියන්න පුළුවන් කියලා ඒක වික්තව ප්‍රතිබලව ලියන්න හිතෙන්නේ හිත ඉන්ද්‍රිය මට්ටමට බෝරුණාට පස්සේ තමයි. අනික කටිට ඒක වෙනම ඇති ලියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක නිසා යම් වෙලාවක රූප පෙනෙද්දිමත් මට වම තියන්න පුළුවන් දකුණු තියන්න පුළුවන් රූප වලින් කරදර තියෙනවා තමයි ඒකට මට පියවර දෙක තුනක් තියන්න පුළුවන් කියලා යෝගාවචරයට ඒක කමඨහන් වාර්තාවට දාන්න පුළුවන් නම් ඉතින් ඒ යෝගාවචරය එතන ඉඳලා මල් මාලයට මල් ලමුනන්න වාගේ අත්දැකීමට මේක යනවා. නමුත් ඒක උඟුදෙනෙක් ලියන්නේ ඕකත් ලියන්න දෙයක්ද මේ ඇත්ත එක අරගෙන තියෙද්දි මට සක්මණේ පියවර මෙච්චර ගාණක් යන්න පුළුවන් වුණා. ඒ නිසා මට රූප නෙවෙයි මං විස්තර දැක්කේ. පය තියෙනකොට විලුබද වැදුනේ. ලේ වකේද වැදුනේ. ඇඟුලි කොට්ට දිහාද වැදුනේ සියුම්මද දැටුනේ උණුසුමද දැටුනේ කියලා අර රූප තියෙද්දි මට මේ සක්මනේ විස්තර ලියන්න පුළුවන් කියලා කියනවා නම් ඒක බොහොම සුවිශේෂී ඥානයක්. හරිද හරිද විදිහට දානවා. වැරදි වැරදි විදිහට දානවා. එයා දන්නවා මගේ හිත ඕන තරම් පිට යන්න පුළුවන්. කියේ නැහැ. ඉතින් ඒක කියාගන්න බැරිකම තමයි නිවනට යන්න තියෙන බාධා. උගදෙනෙක් එක කරනවා ඇති. කියාගන්නේ නැහැ. කියන්න දන්නේ නැහැ. ඉතින් ඒක භයානකමක් තියෙනවා. නමුත් ඒ භයානකම නැති කිරීම සඳහා ඒ බුදුමේ පඬිස්සංශ කියනවා යෝගාවචරයක් මේ රූප දකිද්දිමත් වම දකුණ තියන්න පුළුවන්කම තියෙනවා. එයා ඒක වාර්තා කෙරුවේ නැත්නම් තන්නි ක්‍රම ගුරුවරයාගේ වැරද්දක් කියලා. මෙයා කමඨාන් සුද්ධ කරලා දීලා නැහැ ගුරුවරයා. ඒ නිසා මෙයා ආනිසංස ලබනවා. හරියට භාවනා කරනවා. වාර්තා කරන්නේ ආනිසංස නොලබනවා. හේතුව ගුරුවරයා වැරදි. ඒ නිසා ගුරුවරයා තේරුම් ගන්න ඕනේ මෙයාට මේ බහ තේරෙන්නේ නැහැ. මෙයා මේ අල්ලපු ගෙදර හද්දයි ඊරට කෑවේ පතෝලද කියලායි එහෙම නැත්නම් නරියයි බල්ලයි කතා කර කර වාර්තා ලියනවා. ලිව්වට කවදාවත් මේ බාධක තියේදී රූප තියේදී මට මම දකුණ තියන්න පුළුවන්. නැත්නම් ඇහැට කහ පාට පෙනෙද්දී ඇහැට රතු පාට පෙනෙද්දි ඇහැට වර්ණ පෙනෙද්දි ඇහැට අන්ධකාර පෙනෙද්දි මට හුස්ම බලන්න පුළුවන් ඒ හුස්ම දිගයි කොටයි සීතලයි උණුසුමයි කියලා අර දකින්න වර්ණ සටහන් දෙකේ ගියා නම් පෘ탁ජනයි, තකතිරුයි, මෝඩයි, ඔලමුට්ටලයි. ඒක එහෙම තිබුණත් මට හුස්ම බලන්න පුළුවන් වුණා. ඒ හුස්ම මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් ඒක තමයි කමඨාන් සුද්ධ වෙනවා කියන්නේ. ඉතින් ඒක හරි අමාරු දෙයක්. කියන්නේ 1000ක්ම අර භවනා කරත් එක්කෙනෙකුට දෙන්නෙකුටවත් කමඨාන් සුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ දිදී ආ භාවනා කරනවා හරිම අවංකයි හොඳට සද්ධාවන්තයි වීර්යය තියෙනවා සතිය තියෙනවා සමාධිය තියෙනවා ප්‍රඥාව තියෙනවා හැබැයි අඩියම තමයි ඉන්නේ. ඒ මොකද මේක කැඳේ ගලබේරු වගේ කියා ගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මේකට සෑහෙන ප්‍රඥාවක් ඕනේ බණ අහන්න ඕනේ වරද්ද වරද්ද ලියන්න ඕනේ ලියලා කවදා හරි හෙලි වෙන්න හරියට නඩුවට වෙලාවට හරියට සාක්ෂිය දුන්නා නඩුව දිනු. උසාවියේදී සාක්ෂිය දුන්නේ නැත්නම් කොච්චර ඇත්ත වුණත් නඩුව පරාදයි. ඉතින් අපි මෙහෙම පෙරදිලා තියෙනවා බුදුරු 5 ලක්ෂ 12000 ගානක. ඒ කාලෙත් අපි භාවනා කරන්න දෙමු කමඨාන සුද්ධ වෙලා නැහැ. දැන්ටත් 5 ලක්ෂ 12000 ගානකට වැඩිය මෙහෙම භාවනා කරලා ඇති එක්කෙනෙක් දෙනෙක් තමයි කමඨාන සුද්ධ වෙලා තියෙන්නේ. අනික කටියේ තාමයි නරිය බල්ලේ කතා ලියලියා තාම මේ කමඨාන වාතා ලියනවා. ඒ තරමටම ගුරුවරයා දුර්වලයි. ඒ තරමටම ගුරුවරයා දුර්වලයි. ඒක නිසා වෙහෙස බලන්නේ නැතුව ඒක පෙන්නලා දෙන්න කියනවා. මේ චක්ඛායතනේ තේරුම් ගන්න නම් වර්ණ මේ රූපායතනේ තේරුම් ගන්න නම් ඒක තියෙද්දි ඇහත් ඇරලා තියෙදි රූපත් පෙනෙද්දි මට පුළුවන් ද හුස්ම ගැන කතා කරන්න. ඇහත් ඇරලා තියෙදි රූපත් පෙනෙද්දි මට කීයක් පියවර කරන්න පුළුවන්ද? ඇහත් ඇරලා තියෙදි රූපත් පෙනෙද්දි දත්ම දිනකොට මන් දන්නවද දත්ම දිනවයි කියලා. ඇහත් ඇරලා තියෙදි රූපත් පෙනෙද්දි බත් කනකොට මන් දන්නවද බත් කනවා දත්ම දිනව නෙවෙයි කියලා. නානකොට මම දන්නවද මම දැන් නානවා කියලා. ආන්න ඔය විදිහට මේ ඇහ අපි නොමගරින්ද යද්දී අපිව බොරුවලකට දාන්න හදද්දී ඒක ඒ කෝලම කරද්දිම මට මගේ කයේ හිත පීටන්න පුළුවන් මේ මේ වෙලාවෙදී පුළුවන් කියලා විස්තර සහිතව ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනකොට එදින්දා කටයුතු කරනකොට කියා ගන්න පුළුවන් වුණොත් මේ සාසනේ පිලුණු වෙලා නැහැ. සාසනේ පණ පිහිටවන. ඒකේ ඒ කෙනාට විතරක් නෙවෙයි ලාභේ තියෙන්නේ. මේ භාවනා කරන කෙනාට විතරක් නෙවෙයි ප්‍රකාශ කිරීම හරහා අහන කෙනාටත් ඇහෙන කෙනාටත් තේරෙනවා හරියට දන්නවනම් එල්ලෙට වෙඩි තියන්න පුළුවන්. නමුත් තුවක්කුව Tamange දිහාට හරවන වෙඩි තිබ්බොත් ඒත් එල්ලෙට වදිනවා කැවුත්තටම වදිනවා. මොකද තුවක්කුව තියාගන්නේ උරහිතටනේ. බටේ තියාගත්තොත් එහෙම උරහි පැත්තට කෝකා ගැස්සුවොත් හරි. එහෙම ගහ ගන්න කට්ටියක් තියෙනවා. භාවනා කරනකොට එල්ලෙට වෙඩි තියනවා වෙනකොට Taman දිහාට වෙඩි තියාගන්න කට්ටියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක පට බේර ගන්න ඕන. මේ නොදන්න දෙමළට ගිහිල්ලා වරිගෙන අහගන්නවයි කියලා අපේ පැත්තේ කතාවක් තියෙනවා. කවදාවත් ඔක්කොත් නැකපු නැති කෙනෙකුට දඩයක් කාර්යයක් ගිහිල්ලා කිව්වලු මේ මිනිස්සයා මේ දෙමළ දන්නේ නැහැ මං හිතන්නේ. දෙමළ මිනිස්සෙක් ඇවිල්ලා කිව්වලු මේ තුවක්කු ඇතුලේ උණ්ඩයක් හිරවලා තියෙනවා. අරන් දාපන් කියලා. අර මිනිස්සයා මේක ලිපට දැම්මලු. රත් වෙන්නේ. ඊට පස්සේ කිව්වල දන්න දෙමලෙන් ඔක ඇතුළේ උණ්ඩයක් තියෙනවා. දැන් රත් වුණොත් වදිනවා. අර මනුස්සයෙක් කිව්වල තිස්සු කතා කරනකොට මට තේරෙන්නේ නැහැ. තුවක්කුව හදනකොට මට දෙමලක් තේරෙනවා. පොඩ්ඩක් හිටපන්කෝ කියලා තුවක්කුව රත් කරනකොට උණ්ඩය ඇවිල්ලා වැදිලා පොපොට වැදිලා මිනිහා මැරිලා යනවා. දෙන මනුස්සයා උත්සාහ කරාලු කියන්නේ මේක ඇතුළේ උණ්ඩයක් තියෙන නිසා ඌ බටෙන් අල්ලගෙන තුවක්කුව මෙහෙම ගින්දර දාලා රත් කරන නිසා තුවක්කුව පැවත්පත් වුණා. මිනිහාගේ බඩ පපෝ කියලා ගියා. ඉතින් ඒ ඒ දන්නෝ දන්න දෙමලට කියලා වර්ගිනා ගන්න හදන හැටි. ඉතින් මේකෙත් හරියට කමඨාන සුද්ධ වුනේ නැත්තම් නොදන්න දෙමලයක් තමයි සිද්ධ වෙන්නේ. කමඨාන සුද්ධ වෙනවා කියන්නේ ආයතන පැත්තෙන් බලනකොට ඇහත් රූපයක් තියෙද්දී කයට හිත දාන්න පුළුවන්ද? ඇහත් රූපයක් තියෙද්දී අවිජින බව දැනගන්න පුළුවන්ද? ඇහත් රූපයත් එහෙම අපි මත් කරගන්න මන්මත් කරවන්න දඟලද්දී කනකොට කන බව දැනගන්න පුළුවන්ද? නානකොට නාන බව දැනගන්න පුළුවන්ද? දත්මසි බව දත්මසි බව දැන ගන්න පුළුවන්ද? ආන්න ඒක දන්නවනම් ඒ කිනාට තේනවා ඇහැ කියන ඉන්ද්‍රිය ඉක්මවලා සතිය කියන ඉන්ද්‍රිය බලවත් වෙනවා. ඇහැ කියන ආයතනේ බලය පවත්වන සතිය ඔබ කොයි තාලෙම බිම දහන්න හැදුවත් එක්ක මම නැගිටිනවා නැත්නම් මම දැනගන්නවා කියලා. ඉතින් මේ මට්ටමට ඇහැ ඇහනම් මුල් ලද්දා ඉඳලම කෙලෙසට අදින්නේ. සතිය යම් දවසක චක්කායතන ඉක්මවල යන දවසක් එනවා. රූප ආයතන ඉක්මවල යන දවසට. අන්න එදාට පේනවා ඒකේ තියෙන බොහොම ලොකු ජයග්‍රහණයක් භවනා ජීවිතේ. නමුත් පොඩි පොඩි වෙලාවල් වල කවුරුත් වගේ විඳලා ඇති. ඒකට අර පොඩි පොඩි වෙලාවෙදී මේ ලැබපු ජයග්‍රහණයට අතහිත දුන්නොත් එයාට ඒ ක්‍රමයෙන්ම ටිකක් වැඩි වේලාවක් අර චිත්තක්ෂණ වශයෙන් ලැබපු ඒ ජයග්‍රහණය දිනු කරන්න පුළුවන්. ඒක නිසා අපි මේක බැරි දෙයක් කියලා අතහරින්නේ නැහැ. අපි දන්නවා සතිය නැත්තම් සතිය ඉන්ද්‍රිය මට්ටමට දියුණු නැත්නම් බෑ තමයි. ඇත් දෙක අරපු වෙලාවේ හැම වෙලාවෙම කෙලෙස්. නමුත් සති ඉන්ද්‍රිය යම් තැනකට ආවට පස්සේ අපිට ඉංගියක් ගන්න පුළුවන් මේ වෙලාවේදී රූපත් වේය. මේ වෙලාවේ මනාපමනාව පහළ වෙලා තියෙනවා. හැබැයි කෙලෙස් නැහැ. කෙලෙස් නැහැ. මම දන්නවා සිද්ධ වෙන සංගතිය මොකද්ද කියලා. ඒක විශාල ජයග්‍රහණය. එතකොට රූපයෙන් ඇහෙන් රූප බලනවා නෙවෙයි. ඇහැ රූප බලන හැටි බලනවා. ඇහැ කියන උපකරණය රූප බලන හැටි පිළිබඳ යාන්ත්‍රණය බලනවා අර රූපෙටමත් වෙනව නෙවෙයි. ඉතින් ඒක උගන්නන්න සරුවච්චන් වහන්සේ සූක්ෂම උපක්‍රම රාශියක් දේශනා කරලා තිනවා. ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අපි කතා කරපෙත් එකක. මම අද පොරොන්දුනේ මම අද කියන්නම් මතක් කරන්නම් කියලා මේ මොකද්ද මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයත් ඒ වගේ එකක්. ඒ වගේ සූත්‍ර රාශියක් තියෙනවා. ඉතින් මට හිතුණා අපි මේ වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච මේ මාළුන්ගේ පුත්තු ස්වාංශගෙන් කතාව පටන් ගමු කියලා. ඉතින් මේ ස්වාංශ වයසට ගිහිල්ලා පැවිදි උනේ ඊට පස්සේ ඉතින් දැන් ඉතින් අනම්මනම් බලන්න පේන්නේ නැහනේ. දැන් ඉතින් ඇත් දෙක බොම්බේ බලනකොට කල්කටා වේන්නේ. වම තියෙනකොට දකුණ යන්නේ. ඉතින් ඒකකොට ඉඳුරම් පෙනීමක් කරන්න බෑනේ බුදුරජාණන් සත් ළඟට කියලා කියනවා අවතරයි ස්වාමීන් වහන්සේ මට කමටහනක් දෙන්න අපමත්තෝ ඌපකට්ටෝ මට විවේක තැනකට ගිහිල්ලා අරහත් මාර්ගයේ දක්වාම යන්න කමටහනක් දෙන්න කියනවා. දැන් මේ ඔය ආයසට ගිහිල්ලා මෙහෙන කට්ටියත් කියනවා කෙලින්ම නිවනට යන්න ආවේ ස්වාමීන් වහන්සේ මට අනේ කරුණා කරලා ඇත්තටම මේ දැන් නිවන් යනවටද කියලා ඇහුවොත් එම් කියනවා අනේ පොඩ්ඩක් එහෙම හදිසිය නැහැ මම වයිෆ්ටි කියලා එනකන් ඉන්න කියලා. ගෙදර මනුස්සයර කියලා නෙවෙයි ආවේ මම අර පුරුද්දට ඇවිල්ලා කිව්වේ ඔබ ඇත්තමද එහෙනම් ඔතන වාඩි වෙන මේ දැන් නිවන් අට යන කියොත් කියනවා ඒ තරම්ම හදිසිය නම් බෑ. ඒ තමයි හාමුදුරේ ඒක අයියෝ පොඩ්ඩක් අත ගගා ඉන්නේ. ඒක සැරේ යන්න කිව්වොත් එහෙම මේගොල්ලෝ කොච්චර කිව්වත් ගෙදර ගිහිල්ලා ඇවිල්ලා බැංක් account එක හරවලා තියලා ඉන්නම් ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් අර ක්‍රෙඩිට් කාඩ් එක වාර දීලා ඉන්න තියෙනවා. ඒ චුව තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේත් ඒ වාගේම මාළුකේ පුත්ත හඳුරන්න කියනවා. මේ උඹ නාකි වෙලා ඇවිල්ලා මගෙන් මේ තනිකර භාවනා කරන්න නිවන් දකින්න කමටහනක් අහනවා. මං කියන්න තියෙන දෙ කියලානේ තියෙන්නේ. මේ හදිස්සිය පැවිදිච්ච අර ඊලන්දාරිය පොඩි එකෙක් නම් කමන්නේ මේ නාකියත් වෙනවා කමටහන් ගන්න කියනවාගේ ඔහොම නම් කියන්න නැතුව ඇති. මට හිතෙනවා. හැබැයි ඒකට තුරු දෙන කතාවක් ඒකේ තියෙනවා. දරුවචන කියනවා මේ එක එක නාකියෝ ඇවිල්ලා මේ විදිහට මගෙන් කමට අහනවා කියොත් ඉවරයක් නැහැ. මේ එහෙමනම් පොඩි උන් ගැන කුමන කතාවද කියලා. මුදින් මන් ටිකක් ඒක උපදාලා කියනවා තේරෙයි කියලා හිතාන. ඉතින් ඊට පස්සේ ඒක ලියවලා සරුවචනන්සේ පොඩ්ඩක් අත ගන්නවා. මාළික පුත්‍රයන්සේගෙන් අත ගාලා කියනවා මම ඔබේ ප්‍රශ්නයක් අහනවා. කැමැති විදිහට උත්තර දීපන්. මම ඒකෙන් අල්ලා ගන්න ඔබ කොතනද ඉන්නේ කියලා. කියලා ඒත් පටන් ගන්න චක්කායතනේ. ඊට පස්සේ කියනවා යං කිච්චි චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත බොබ්බං නපස්සති නපස්සී යන්ති. අත්තිතේ රාගං වා ප්‍රේමං වා ඡන්දං වා. මහලුකේ පුත්‍රයෝ මෙහෙම හිතන්නේ. ඇහෙන් දැකිය හැකි රූපයක් තියෙනවා. ඒකට හේතුව මොකද කණෙන් ඇහෙන රූප වලට ශබ්ද රූප කියලා කියනවා. මේකට කියන්නේ වර්ණ රූප ඇහෙන් දකින එක. කණෙන් ඇහෙන එකට ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප කියන ඒස් කියන මේ චක්කු විඤ්ඤය රූප. කියන්නේ වර්ණ රූපයක්. දැකලම නෑ කවදාකවත්. කවදාහකවත් දැකලා දැන් බලමිනුත් නැහැ. දැන් පේන්නත් නැහැ. මත්තර පේන්නෙත් නැහැ. පේන්න අවස්ථාවක් නැහැ. අන්න එහෙම රූපයකින් ඔබට කෙලෙස් උපදින්න පුළුවන්ද කියලා. රාගයේ, ප්‍රේමයේ, ඡන්දේ උපදින්න පුළුවන්ද? කවදාකවත් දැකලා නැති, දැනුත් පෙනෙන්නේ නැති, දැනුත් බලන්නේ නැති මත්තර පෙනෙන්නෙත් නැති රූපෙකින් ඡන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇති වෙන්න පුළුවන්ද කියලා. නොහෙතම් බන්තේ මේ කවදාකවත් දැකන්න නැති බලන්නෙත් නැති පේන්නෙත් නැති මත්තර පේන්නේ නැති රූපෙන් කදාකවත් කෙලෙස උපදින්නේ නැහැ. ඉතින් මේක මතක තියාගන්න සෝත අපි ඊගාවට ගන්න ඒක. ඒතකොට සෝතායතනේ අරන් බලපුවාම ගහන විඤ්ඤය සද්දා අහලත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ, මත්තර හඬ වෙන්නෙත් නැහැ. එසේ වූ සද්දයකින් කෙනෙකුට මනාපමනාපය රාගයක්, ප්‍රේමයක්, ඡන්දයක් උපදින්න පුළුවන් බෑ. ගන්ධ, රස, පහස, මන. කියලිවල අතීත අනාගත දැනට නොපෙනෙන කියන රූප සියල්ලම බුදුරජාණන්සේ සංසාරයෙන් අයින් කරනවා. දැකලා නැති අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා දැනටත් නැත්නම් එහෙව් රූපයෙන් කවදාකවත් රාගය උපදින්නේ නැහැ. ද්වේෂය නැහැ. මෝහය නැහැ. එතකොට මේක පිළිබඳව විස්තර කතනයක් කරන මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ පොතේ සඳහන් කර තිනවා මේකෙන් පෙන්වන්න හදන්නේ කෙලෙස් උපදින්නේ මේ දැන් දැන් පේන රූපෙන් විතරයි. ඒක නිසා දැන් පේන රූපය පිළිබඳ සතිමත් නම් කෙලෙස් ඇතිවීම නැතිවීම තීන්දුව කරගන්න පුළුවන්. නොදැක්ක රූපවලත් කෙලෙස් නැහැ. දකින්න වෙන්නේ නැති රූපවලත් කෙලෙස් නැහැ. දැන් මෙතන නැති රූපවලත් කෙලෙස් නැහැ. ඒක නිසා කෙලෙස් උපදිනවා උපදින්නේ මේ දැන් මේ වර්තමාන තියෙන ඉවයි කිය. නමුත් අපි සාමාන්‍යයෙන් භාවනා නොකරපු කෙනකින් ඇහුවොත් එයාට මේ ඉතිහාසය උගන්වනකොට අපි නොදකපු එලා රජුරෝ පිළිබඳව ද්වේෂයක් ඇති වෙනවා. කපන්න ඕන, තලතරින් බැදගෙන ගන්න ඕන මේ සිංහල බුද්ධාම කාපු එකා කියලා ඒ එනකොට ප්‍රභාකරන් ගැන කියනකොටම කෙලෙස් උපදිනවා. එහෙම නැත්නම් අපිට කවුරු උදව් කරුවන ආපෝ බොහොම හොඳ කෙනා සත්පුරුෂයා කියලා මනාපමනා පහළ වෙනවා. ඉතින් මේක පෙන්නලා සරුවචන්සේ සඳහන් කළ තියෙන උඹලට හරියට බණක් ඇහිලා තියෙනවා නම් සරුවචන්සේගේ කමටහනක් ලැබිලා තියෙනවා නම් උඹලා මේ එතන එතන පහළ වෙන සතිය ගැන දන්නවනම් කෙලෙස් විපදීම හෝ නැතිවීම දැන්මයි විසිද්ධ වෙන්නේ අතීත දේකුත් නැහැ අනාගත දේකුත් නැහැ මෙතන නැති දේකුත් නැහැ ඒතකොට දැන් මෙතන තියෙන ටික මම එකතු කරගත්ත ටිකනේ මම ආසාවට අපේ ගෙදරට ගියාම මගේ මනාප වස්තු මං ගෙදර පෙළගස්සලා තියෙනවා ෂෝකේස් එකේ ටිකක් තියෙනවා කුස්සියේ ටිකක් තියෙනවා අමුත්තන්න පෙන්නන ටිකක් තියෙනවා ඕකෙන් විතරමනේ කෙලෙස් උපදින්නේ රටේ ලෝකේ තියෙන මොනවා හරි වස්තු භෝග ටිකක් ගෙදෙට්ට තියාගෙන ඉන්නවා නිතර බල බල ඉන්න ඔතනින් විතරමයි කෙලෙස. ඒ නිසා ප්‍රේමතෝ ජායති සෝකෝ. ඔබ යමකට ප්‍රේම කරලා නිතර පේන්න ළඟ තියාගෙන ඉන්නවනම් කෙලෙස උපදිනවා. ඒක නිසා ඒකට වග කියන්න ඕනේ ඔබ. මාරය ඇවිල්ලා අපිට එහෙම බඩු ගෙදෙට්ට ගෙනත් දෙන්නේ නැහැ. අපි ගෙදර තියෙන බඩු ටික ඔක්කොම ලැහැත්ති කරගන්නේ තමයි. ඒවා දකින්න වාරයක් පාසා අපිට වැඩි ආසාවක් උපදිනවා. මොකද ගොඩක් අතහැරලානේ අපි අපිට මනාප දෙකේ ඉන්නේ. ඒ ගේන ටිකෙන් විතරයි කෙලෙස උපදින්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ওই ලස්සන වීඩියක මේ අරුමෝ සම්බඩ තියෙන ඒ වීඩියේ ෂෝකේස් එක දිගේ බලන යනකොට පුදුමාකාර දේවල් තියෙනවා. ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙනවා, ගෑනු පිරිමි හිටගෙන ඉන්නවා, ඇඳුම් තියෙනවා, කැම තියෙනවා, ගොඩාක් තියෙනවා. ඉතින් දකින් දකින්දී තියෙනවා නම් හොඳයි. නමුත් ඔගයට පුංචියට ගහලා තියෙනවනේ මෙච්චර ගාණක් දුන්නොත් විතරයි මේක ෂෝකේස් එක ඇරෙන්නේ. පුංචි ඉලක්කමක් දාලා තියෙනවනේ යට ඒක පර්ස් එකේ ඒ ටික නැත්තම් ඉතින් අරකේ තිබ්බට අපිට ගන්න බෑනේ ඉතින් කටදිව අරගෙන යනවා. ලෙව කකා යනවා ගන්න බෑ. ඉතින් අර පර්ස් එකේ තියෙන ගාණ අපි ඔක්කොම ෂෝකේසස් බල බල එකක් තෝරනවානේ. ඒක gedara ගෙනියනවානේ. ඒකෙන් තමයි කෙලෙස් උපදින්නේ. ෂෝකේස් එකේ තිබුණේ වයින් කෙලෙස් උපදින්නේ නැහැ. මොකද ඒක මට කරගන්න බැරි වුණානේ මට සල්ලි තිබුණේ නැහැ. ඒක නිසා අපි බොහොම අවුරුදු ගාණක් මාස ගාණක් අඹරලා. ඉතින් අර ෂෝකේස් එකේ පොලිමේ බලන්න ගිහිල්ලා ඔය මේ සාරි ගණ්ඩලු අනේ මන්දා සාප්පු ගානේ ගියා කියලා කතාවක් තියෙනවා. එක සාරියක් ගන්න ඇවිදින ඇවිදිලා බලපුවාම මට ගෑණියක් හිටියේ නෑ අක්කලා තුන් හතර දෙනෙක් හිටියා. ඉතින් ඒගොල්ලෝ කියන පොඩි මල්ලි වරෙන් යන්න මන් දන්නේ නෑ මොකටද ඒ උන් අපිටත් ඉතින් ඔය අයිස්ක්‍රීම් එකක් අරන් මම අරන් දෙනවා සාරි ගන්න යනවා. අයියෝ බුළු සාප්පුවම අදිනවා. මං එහායකට ගිහින් එන්නම් කියලා යනවා. ඊගාට ඒක අදිනවා. ඇල්ල මොකක් හරි අපි මේක ගත්තයි කියලා. ඉතින් කහසාරියක් ගත්තනම් ඔන්න සහකාරියක් වෙනවා. ඉතින් මට ඒක හරි ගියේ නැහැ. කළා මේ සාරිය අරගෙන ආවොත් ඕකේ මෙතන කෙලෙස් උපදින අර දැකපු ඔක්කොම සාරිකෙන් කෙලෙස් උපදින්නේ නැහැ. ෂෝකේස් එකේ තිබුණ බඩු ඔක්කොම කෙලෙස් උපදින ඒක ගණ්ඩ අපි කොච්චර තෝරනවාද ඊට පස්සේ ඒකම කොටයට තියාන බුදිනවා. ඒකේ සුවඳ ගන්ධ රස පහස විඳින වාරයක් පාසා කෙලෙස් උපදිනවා. ඉතින් ඒ නිසා මහසි සයිඩ් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යමක් අපි දැනට බලමින් දකිමින් ඉන්නවනම් ඒ ටික මා විසින් සකස් කරන ලද දෙයක්. එහෙම නැත්නම් මං ගිහිල්ලා බලනවා. අසවල් රට නම් හරිම ලක්ෂණයි කියලා එතෙන් ගිහිල්ලා බලනවා. මේ බලපුවාම ඒ තරමටම ගිය දුරේ හැටියට ලස්සන ප්‍රමාණයට කෙලස් උපදිනවා. ඉතින් ඒකටත් මේ කවුරුත් ගෙනියනව නෙවෙයිනේ. තක తీරුකමමනේ. තක తీරුකමමයි ගෙනියන්නේ. ඉතින් අර අර ජෝබේ ක්‍රම ඉන්න චිත්‍රපටයක ඌ පොඩි එකෙක් ගාව කතා හරි ඉනකොට ඌගේ මූණකට රිවර්ට් වෙලා මේ ගල් වෙඩියක් උකුරලා. ඉතින් අහන මාමේ උඹගේ මූණට මොකද උනේ කියලා. බලපංග පුතේ මම මේ ගෙරුවේ ගල් වෙඩි පුපුරවන එකනේ මන් දන්නේ නැතුව ළඟට ගියා පිපුරුවානේ මූණකට ඔක්කොම රිවර්ට් උනායි. ඉතින් මාමේ උඹ මොකටද ගියේ කියලා. ගියා නෙවෙයි පුතේ ඉතින් වෙලාවට ග්‍රහයමාව අරගෙන ගියයි කියලා. වෙඩිල්ලපත් වෙන්නේ නැහැ මම බලන්න ගියා. යනකොටම පිපුරුවා. ඉතින් වගේ ග්‍රහය ගෙනියනෙව්වක් තියෙනවා. හැබැයි ග්‍රහය නෙවෙයි ගෙනියන්නේ තක තීරුකමමයි. අවිද්‍යාවමයි. මෝඩකමමයි. මොකද මේ දකින දේෙන් තමයි අපි මේ මොනවාද කියන එකට රූප ප්‍රමාණයෙන් තමයි අපි මේ ආසාව ඉෂ්ට කරගන්නේ. ඉතින් ඒව අපි ලස්සන ලස්සන රූප ලං කරගන්න. ලං කරගන්න ලං කරගන්න ඒ හා සමාන කෙලෙස් උපදිනවා. ඉතින් ඒකලියොල අපි ඒ ඒක හදපු මනුස්සයාට බයිනවා. নানা ප්‍රකාර දේවල් කියනවා. ඉතින් මේක අපි දන්නවනම් උපදින සාක් කෙලෙස් උපදින්නේ දැන් ඔබ අඩු ගානේ දැන් කෙලෙස් උපදින්නේ ඇහෙන් කියලා දන්නවනම් නෑ මගේ කෙලෙස් උපදින්නේ ඇහෙන් නෙමෙයි කනෙන් කියලා දන්නවනම් නෑ මගේ කෙලෙස් උපදින්නේ නාසයෙන් කියලා දන්නවා ඒකට අපි සතිය කියලා කියනවා මොකද්ද ඒකේ තවත් රහසක් තියෙන ඔය හයක් තිබුණට මෙතන පහක් පෙන්නනවා ඇහ කන දිව නාසය කය කිව්වට මනත් එක ගත්තාම ඔය හයටම කෙලෙස් උපදවන්න බෑ එක සැරේ එක සැරේකට එකක් කෙලෙස් උපදිනකොට අනික් පහම ලීන වෙලා යනවා. ශක්තිය භාවයට පත් කරන එක කිමි කෙලෙස් උපදින්න. අපි කිව්වොත් මයින් කණින් ඇහෙන් කෙලෙස් උපදිනලායි කනට ඇහෙන ශබ්ද නිෂ්ප්‍රභා වෙනවා. නාසයෙන් ගඳ නිෂ්ප්‍රභ වෙනවා. දිවට රස දැනෙන්නේ නැහැ. කයට පහසක් දැනෙන්නේ නැහැ. හිතට හිතවිලි එන්නේ දැකපු රූපෙන් විතරයි කෙලෙස් උපදින්නේ. එහෙම නැත්නම් කන ඇහැ මොනවා හරි අඩුපාඩුවක් වුණොත් ඊගවස්ථාව කනට යන්නේ. ඇහෙන සද්ද වලින් ඇහෙනවා නම් කෙලෙසයක් උපදිනවා. ඒ වෙලාවේ ඒ චිත්තක්ෂණ රූප බලන්න බෑ. ගන්ධ රස පහත නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දන්නවා අපිට කියලා දෙනවා මේ පහක් රූප ආයතන තියෙනවා. අරූපී වශයෙන් මනස තියෙනවා. මේ සලායතන එකෙක් ඉදිරිපත් වුණොත් අනිත් පහම යටපත් ඒ නිසා මම දැන් බලන්නේද්ද අහන්නේද්ද ගඳ බලන්නේද්ද රස බලන්නේද්ද පහත විඳින්නේද්ද හිතන්නේද්ද කියලා තොගේ වෙන් කරගන්නවත් බෑ සතිය නැතුව. අපි මේ වෙලාවේ හිටියයි කියලා හිතන්න gedara සතිය කියන එක දන්නේ නැතුව සතිපට්ඨානයක් නැහැ, බුදු කෙනෙක් පහළ වෙලා නැහැ, ධර්මයක් නැහැ, සංඝයා නැහැ, සීලයක් නැහැ. එතකොට අපේ හිත කොයි කොයි තැන් වලට දුවනද කියලා බැලුවොත් ඒක පිස්සු ඇඳිච්ච වඳුරෙකුටවත් උපමා කරන්න බෑ කියලා කියනවා. ඇහෙන් කනට කනින් ආය හැට එක රසන මේක පණින පැනිල්ලට උපමාවක්වත් දෙන්න බෑ කියනවා. ලහු පරිවත්තම් බික්කවේ චිත්තම් ඒ තරම් ශීඝ්‍රයි මේ එක්කෙනෙකුටදී එක්කෙනෙක් වැඩියෙන් පව් කරනවා නෙමෙයි ඔක්කොමලා අසීමිතව පව් කරනවා. එකින් එකට පැන පැන ඉන්නවා. ඉතින් කාට හරි කිව්වොත් දැන් මම රූප බලනවද සද්ධාහනද ගඳ බලනවද කියලා බැලුවොත් මේ දුවන දිවිල්ල හැටියට ඒ දුවන පාර අල්ලන්නවත් බෑ. තරම් මේක ශීඝ්‍රයෙන් දුවනවා. ඉතින් ඒ නිසා අපි කරන්නේ භාවනා කරනකොට ඇහ වහලා සද්ද නැත්තනට ගිහලා ගඳ රස නැතුව පහසට විතරක් නටන්න ඇරලා මේ ඇඟේ කයට දැනෙන ස්පර්ශය වායෝ පොට්ටබ්බ ධාතුව නාසයේ පීරණ හැටි එහෙම නැත්නම් උදරේ පිම්බෙන හැකිලෙන හැටි. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට පොළවේ හැප්පෙන හැටි දැනෙනවා. දැන් මෙච්චරනේ පේන්නේ. අනික ඔක්කොම මනෝ විකාරනේ. <clears throat> ඒකට විතරක් සතිය පිටලා බලන්න. එතකොට මොකද වෙන්නේ? නොදකපු රූප හැට හිතට පේන. ඒකට ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ගන්ධ රස පහස ඇවිල්ලිවලා කයේවත් හිත තියාන්න බෑ. මොකද කයේ හිත පිහිටවීම හරියට කිනීරයකට කකුළු වෙඩියකින් ගහනවා වගේ බොහෝම ගොරෝසු දෙයක්. ඇහැට රූපේන එක බොහෝම සූක්ෂමයි. කනට ශබ්ද ඇහෙන එක බොහොම සූක්ෂමයි. හිතාගෙන බලන රූපය ඊටත් වැඩිය සූක්ෂමයි. ඒ නිසා කයේ හිත පාත්තන්න තමයි ඉස්සල්ලාම අභ්‍යාසය දෙන්නේ. ඊට පස්සේ තමයි අත්හැරගෙන ඇවිදින්න අභ්‍යාසය දෙන්නේ. මේ දේ කරගෙන කරගෙන යනකොට යාට තේරෙන පටන් ගන්නවා එකවරකට එකයි වැඩ කරන්නේ. අන්නේ වැඩ කරන්නේ මොකද්ද කියන එකවත් දන්නේ නැතුව තමයි අපි අවුරුදු 100 ජීවත් වෙන්නේ. එතකොට අර ගෙනාපු කෙලෙස්ම තමයි බෝ වෙන්නේ මේ ජීවිතේ විශාල පොදියක් ලැහැත්ති කරගන්නවා. අනේ මගේ අම්මා, අනේ මගේ තාත්තා, අනේ මගේ සිංහල බුද්ධ ආගම, අනේ මං හම්බ කරපු වස්තු කියලා අර බරපොදියටම තමයි කැලී ටිකක් එකතු වෙන්නේ. කවදා හරි කවුරු හරි මේ හිත ඇහ කන දිවනාශය කය මන කියන දේවල් ඇවිදින හැටි දැක්කනම් බය හිතෙන තරම් හරියට නිව් ඉලෙක්ට්‍රෝනයක් න්‍යෂ්ටි වටේ කරගෙන වේගයටත් වැඩි වේගයකින් අපේ හිත කරකෙනවා. ඉතින් මේ එකෙකුටවත් විනයක් බයක් ලැජ්ජාවක් එකෙකුටවත් බය හිරියොතක් තියේ කියලා හිතන්න පුළුවන්. මේ අවිදින ඇවිදිල්ල හැටියට අපි මේ සදාචාර වෙන්න හැදුවට හිතේ කිසිසේත්ම නැහැ ඒ නිසා උර්ග හිතක් තියෙන. එහෙම නැත්නම් රීලා හිතක් තියෙන. මේ පයින් පැනිල්ල දැනගත්තාම කට්ටිය හිතන අනේ භාවනා නොකරන එක හොඳයි රැයට කාලා බුදියන්න ලේසි. මේක මේ භාවනා කරන්න ගියාම රැයට කණ්ඩත් නැහැ නිින්ද යන්නෙත් නැහැ. ඉතින් බලාන ඉන්නේ මේක ඉවර වෙන්නේ කවද්ද කියලා. අඩු ගන්න රැයට කාලා හොඳට බුදිය ගන්න. නැත්නම් අඩු ගන්න කාගේ හරි කුණුවර පැප්පත්තරේ බලන්න. නැත්නම් කාගේ හරි නිවුස් රීල් එකක් නිවුස් වල බලන්න මේ ටෙලිවිෂන් එකේ. එහෙම නැත්නම් ඔය අර කෝච්චිර දුවන වගේ නිවුස් කියන රේඩියෝ එක අහන්න. ලෝකේ තියෙන කුණුහරුප ටික ඔක්කොම විනාඩි 5ට එකතු කරලා දෙනවනේ. කැමරට පෙර එකක් දෙනවා, කැමෙන් පසු එකක් දෙනවා. ඉතින් බත් එක්ක කනකොට මේ මොනවා කනවද කියලා දන්නේ නැහැ. Tamange ඇතේ තියෙන මඤ්ඤොක කෑල්ල, රොටි කෑල්ල නෙවෙයි කන්නේ. අර නිවුස් වලින් එන ටික තමයි ඒකල කියන බලන්නකො බඩ දනවා අජීර්ණේ මල පහ වෙන්නේ බරපතල රෝග කනකොට කොහෙද ඉන්නේ ඉතින් මේ ටෙලිවිෂන් එකම ගන්නකො ටෙලිවිෂන් එකේ channel 6ක් තියෙනවා කියන්නේ. එක channel එකක් අරනකොට අනිත් channel එකව බලන්න බෑනේ. එක channel එකක් ඇදියොත් ඒකේ තියෙන කුණු හරප පෙන්නයි. අනිත් channel පහම ඒකට වැහෙනවනේ. ඒ වගේ තමයි මේ ටෙලිවිෂන් එකේ. රූප බැලුවොත් අනිත් ඒවා නැහැ. ශබ්ද ඇහුවොත් අනිත් ඒවා නැහැ. මෙන්න මේක දැනගෙන යම් කෙනෙක් ඒ මාළුගේ පුතු ස්වාමීන් වහන්සේ කිව්වාගේ මේ වර්තමාන මොහොත තමයි වෙන්නේ. මේ මට දැන් කෙලෙස් උපදින්නේ ඇහෙන් දෝ, කනෙන් දෝ, නාසයෙන් දෝ, දිවෙන් දෝ, කයෙන් දෝ හිතෙන් දෝ කියන එක දැකගත්තොත් දැක ගන්න උත්සාහ කිරීමේ ලාභයක් තියෙනවා. එහෙම නැත්නම් දැක ගන්න උනන්දු කරවන්න කාරණාවක් තියෙනවා. මොකද ඇහෙන් රූප බල්ලා ඇහෙන් කෙලෙස් උපදින බව Tamanට වැටහෙනවා නම් සතුටු වෙන්න පුළුවන් මේ වෙලාවේ කන නිවන් දැකලා, නාසය දිවන් දැකලා, දිව නිවන් දැකලා, කය නිවන් දැකලා, හිත නිවන් දැකලා. කෙලෙස් තියෙනවා තියෙන්නේ ඇහි රූපේ පමණයි. මෙන්න මේ දැනීම සත්පුරුෂයාට ලොකු හයියක්. මෙතනින් මට කෙලෙස් එනවා. ඒ එනවනම් ඒකෙන් අදහස් වෙනවා අනෙක් පස්පොලකින් කෙලෙස් එන්නේ එතකොට තේරුම් ගන්න පුළුවන් පූර්ණ ශක්තිය යොදලා අර කෙලෙස් එන දෝරේ ගලන තැනට බලාගෙන ඉන්නකොට තේරෙනවා ලැජ්ජ හිතෙන තරම්. Tamanට තරම් නොවෙන තරම් ඒක බලන්න ඒ කෙලෙස් එක දිහා බලානින්න අපේ තියෙන කෑදරකම්. එහෙම නැත්නම් මාර්ගපාක්ෂික ගතිය. ඒ නිසාම හුඟ දෙනකොට මානසික අසහන එනවා නැත්නම් භාවනා නොකර අතාරිනවා. මොකද බැලුවොත් ඕක පේනවා. බැලුවොත් පේනවා. ඒ බුද්ධ ඥානanse පෙන්වන චීන කන්නාඩි දාලා බැලුවොත් පේනවා. අපේ හිත කොච්චරක්නම් නික්ලේශී තන තබා කෙලස්තන්ට අදිනවද කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා සක්මනේ එතකොට වම දකුණ දකින තාක්කල් කෙලස් නැහැ. නික්ලේශී. රූප බැලුවොත් කෙලස්. සද්ද ඇහුවොත් කෙලෙස්. ඉතින් අපි හිතර කයේ පයේ තියාගන්න බැරුව පැදුරටත් නොකිය මේ පණින පැනිල්ල දිහා බලන්න කාගේ මනාපෙද කියලා කාගේ න්‍යායපත්‍රයේද කියලා ඇයි හත් දෙයියනේ මේ සිල් අරගෙන මේ අතු අතු අතු ගාලා සක්මණට කොට වුණාට පස්සේ හිත සක්මණේ නෙවෙයි තියෙන්නේ රූප බලන්ට යනවා පැදුරටත් නොකිය. ඉතින් අර බණනා ආපු කෙනා කමඨාන සුද්ධ වෙච්ච නැති එකන පශ්චාත්තාප වෙනවා. අනේ බලන්නකෝ මෙච්චර අදිෂ්ඨාන කරන යනවා බබක් බබෙකුට වගේ හතයි කියනවත් පියවර හතක්වත් තියාගන්න ඉස්සලා හිත පිට යනවනේ. පොඩි එකා නම් 7යි 7යි කියලා අඩි 7ක්වත් යනවා. අපිට අඩි පාඩි 7ක්වත් තියාගන්න බෑ. ඊටසලා හිත පිට යනවා. ඉතින් මේ හිත පිට යන එක මගේ වැඩක්ද? මම පශ්චාත්තාප විය යුතු දෙයක්ද? එහෙනම් පශ්චාත්තාප වුණාට හිත නික්ලේශී තැනකට එනවද? එන්නේ එන්නේ ඒක නිසා පශ්චාත්තාප නොවි මගේ හිත කෙලෙස් නැති තැන තියෙද්දී කෙලෙස් වලට පහින හැටි බැලුවොත් මේ හිත තමයි මේ ශාලාවේ ඉන්න ඔක්කොටම තියෙන්නේ. ඒ හිත අතින් අපි සියල්ලම සමානයි. එක එක්කත් කියන්නේ හොරෙන් දන්නවා කිව්වොත් ලැජ්ජා හිතෙයි කියලා හංගගෙන එනවා. එක එක් හරි කියන්න පටන් ගත්තා නැත්නම් ඉකියක් කියන්න පටන් ගත්තොත් අනේ කියලා වැඩක් නැහැ. මගේ හිත නොදා නොකාමනා දහපතුර පට්ට වඳුර හිතක් තියෙන. මෙච්චර ලස්සන මේ වම දකුණේ තියන්න පුළුවන්කම මටම තියෙද්දි පැදුරටත් හොරා මගේ හිත පිට යන හැටි දැක්කොත් මං අනුන් හදන්න යන්න විලි ලැජ්ජ නැද්ද මට? මේ මගේ හිතමත් මේ තරම නොකෑමන අදහපතුරා පට්ටපඳුරු නම් අපි මේ අනුන්ගේ චරිත හදන්න හදනවා. රට හදන්න හදනවා. එහෙම නැත්නම් මේ විවස්ථා හදන්න හදනවා. හෙළු වෙන්නේ ඉන්නේ. අපි මේ හෙළුවෙන් ඉඳගෙන මේ අනුන්ට රිදියන් දන්න හදන්නේ. ආන්න ඒක දැකපු මිනිස්සයා නිහතමානී වෙනවා. අහිංසක වෙනවා. අහිංසක වෙලා බලාගෙන මේ අනුන්ගේ වැත්තක තිබිච්චාවයි මෙච්චර ලස්සන මේ තියෙන සක්මනේ මට බැරිද පහක් තිබ්බ පියවර හයක් තියන්න හයක් තිබ්බ එක හතක් තියන්න කියලා රූප පෙනෙද්දිම සද්ද ඇහෙද්දිම තියෙන එක පියවරක් පිට යන්න දෙන්නේ නැතුව තියෙන එක පියවරක් ආධ්‍යාත්ම ගමන ඉදිරි පියවරක් වෙනවා. එයා ඒ තැබීම හරහා ආය නූපන්න කුසල් නූපදවනවා. හිත පිට ගිහිල්ලා රූප බලන්න තියෙන කෑදරකම නිසා හටගන්න ඉඩ තියෙන කෙලෙස් නෝපදනා තාලෙට පීවරක් තියාගන්න පුළුවන්. ඒක ඉච්චර බරපතල අභ්‍යාසයක් නෙවෙයි. නමුත් ඒකට නම් භාවනා යොමු වෙලා තියෙන්නේ කොච්චර බණ ඇහුවත් කොච්චර කමඨාන් සුද්ධ කෙරුවත් ඒක වෙන්නේ පශ්චාත්තාප වෙනවා බලන්න අප්පා භාවනා කරලා වැඩන්නේ. මගේ හිත බොහොම කඩප්පුලි. නොකෑමන දහව කවදා හරි හිත තැම්පත් වෙච්ච දවසේ මම භාවනා කරනවා. අපිත් අක්ක කෙනෙක් ඉන්නවා නිතරම කියනවා කවදා හිත තැම්පත් වෙච්ච දවසේ භාවනා කරනවා කියලා. සමහරට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මෛත්‍රී බුදුහාමරෝ ආපුවාම හිත තැම්පත් වෙයි කියලා. ඒ මෛත්‍රී බුදුහාමරගේ ආනිසංසෙට. එතන අත දික් කළ කියපම ඔහෙ හිටපන් කිව්වාම එහි බික් වේ කිව්වා වගේ හිටී කියලා හිතනවා. ඉතින් ඒකට ගොඩක් පිං කරනවා මේ දවස්වල මේ අර මෛත්‍රී බුදුහාමරෝ දකින්න පළවෙනි පෙළේ ආසනයක් ගන්න. පළවෙනි පෙළේ ආසන ගණී කවුරු හරි. හැබැයි භාවනා කරපොත්. ඔය මේ බුදුන් දැකලා නිවන් දකින්න වෙන එක නෙවෙයි. මෙතන බුදුන් දකින්නයි කියලා කියන්නේ අරමුණ දකිනවා, රූප නොදකිනවා. රූප දකින්න අරමුණ දකින්න නැත්තම් මායя. රූප තියෙද්දිමත් අරමුණ දකින්න නම් බුදු. ආන්නේ විදිහට මේක දිනු කරගෙන යන්න මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ දෙන මේ ඉංගියෙන් පස්සේ බුදුජානසී සඳහන් කරලා තිනවා මාළුක්‍ය පුත්‍රය දැන් ඔයා හිතන්න දැන් මේ රූපයක් දකිමින් ඉන්නවයි කියලා. නැත්නම් සද්දයක් අහමින් ඉන්නවයි කියලා. නැත්නම් ගඳක් රසක් පහසක් විඳගෙන ඉන්නවයි කියලා. ඔය රූප බලන හිතේ සද්ධාහන හිතට චිත්තක්ෂණයක් මාරු වෙනවා. ඒ දැකපු රූපේ එතනින්ම ඉවරයි. නමුත්තර පෘ탁ජන හිත අර දැකපු රූපේ ගැන ප්‍රපංච කරන්න පටන් ඒක පිළිබඳ හිතෙන් අර ඇහි තියෙනවා ගතියක් දෘෂ්ටිය පැවැත්ම කියලා එයාට එක පාරට කරුවලක අන්ධකාරයකදී ටෝච් එකක් ගැහුවොත් ඇහැ නිලංකාර වෙලා විනාඩි ගාණක් නිලංකාර වෙනවා දෘෂ්ටි පැවැත්මක් තියෙනවා. ඒ වගේම මෝඩ හිතේ දැකපු දේවල් ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. දැක්කා හොඳයි දැක්කා නරකයි ඒ වෙලාවේ දකින්න හිත ගිහිල්ලා මේ රූප සද්ධාහමෙන් ඉන්නේ නැතර දැකපු දේ කල්පනා කර කර ඉන්න. යාතර දිත්තේ දිත්ත මත්තන් දැක්ක දැක්ක ඉවරයි. දැන් ඉන්නේ ඔබ සද්ධාහමෙන් කියලා සද්ද ඇහෙද්දි අදහිමක් නෑ. යා හිතන්නේ අර රූපේ ගැන කල්පනා කරනවා. ඒ නිසා සද්ද ඇහෙනව තමයි. ওই සද්ද ඇහිලා ඒක වෙන දෙයකට මාරු වෙච්ච ගමන් ඒ සද්ද ඒක ඉවරයි. ඕකේ වැල්ලට අරන් ඇදෙන ගතියක් නැහැ. ප්‍රපංච කරන ගතියක් නැහැ. ඒක මං අත්දකලා තියෙන්නේ මාළුන්ගේ පුත්‍ය. ඔබත් හැසිරියන් සද් ඇහුවනම් ඇහුව දේ පමනයි. ඔබ ඊගාව සිත්තක් කරේ ඊගාව කරන දේ බලාගන්නේ අර අහපු දේ ගැන හිත හිතා ඉන්න එපා. දැකපු දේ ගැන හිත හිතා ඉන්න එපා. ගන්ධ රස පහස හිත හිතා ඉන්න එපා. එතකොට ඔබ ප්‍රകൃතියේ නෙවෙයි ඉන්නේ. අර මැරිච්ච අතීතේ වමාරා කරනවා. ඒකට කියනවා පුරාණේ වනදනවයි කිය. එක දවසක් මේ විශාකාව මිගාර මාතු මිගාර සිටුවරගේ තාත්තට මාමණ්ඩියට බත් කව කවයි ඉන්නවා. කව කව ඉන්නකොට රහතන් වහන්සේ තමයි පිණ්ඩපාත වඩු. ඉතින් විසාකා කියන්නේ පුදුමාකාර දානපතියෙක් නමුත් මේ මේ මාමණ්ඩි උග්‍ර මේ අන්‍යාගමිකයෙක්. ඉතින් මේ විසාකාව කියනවා අර ආපු රහතන් වහන්සේට අවසරයි සුවංශ මේ අපේගේ මගහරවල යන්න අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා කිය. පුරාණේ වළඳනවා කියන්නේ Hindu ආගමේ කියන්නේ අසුචි කනවයි කියන එක. පුරාණේ කියලා කතා කරද්දී කක්කවලට. ඉතින් අර මාමණ්ඩිට හොඳටම කේන්චන මේ පරට්ටි මේ ඊයේ වෙරද මේකෙ දෙට්ට ඇවිල්ලා මාව කණ්ඩා හදන මොකක්ද ali මේ පුරාණේ වළඳනවා කියලා කියන්නේ කියලා ඔන්න නඩුවා. දැන් පින්න පාතෙත් නෑ ඒක වෙනස් කතාවක්. ඉතින් විසාකාව කියන ඕ මං එනකොට අට දිනක් බමුණවන්න ගහන ආවා ප්‍රශ්නයක් ආවොත් මාමණ්ඩි බමුණන්ඩ කියන්නේ විච්චි සභාව ජූරිය නැතුව කතා කරන්න බෑ කියලා. ඊට පස්සේ බමුණ ඇවිල්ලා අහන මොකද්ද නඩුව යුක්තිය පස්සේ ඊට පස්සේ කියනවා පුරාණ කියලා කියන්නේ පෙරකල පින් නිසා දැන් වළඳනවා ඉස්සරහට නම් මෙයාට පිනක් නැහැ. මොකද දෙන්නේ නැහැ කාටවත්. එතන මාමණ්ඩි කියනවා නෑ නෑ පුරාණ ගණන් කියන අසුචි කරනවා කියන එක මේ පරට්ටි මට ඇවිල්ලා මේ මට මේව කිව්වේ නෑ නෑ මං කිව්වේ මෙහෙමයි කියලා. දැන් අපිත් කරන්නේ පුරාණ වළඳන එක තමයි. කක්ක තමයි. මේ මෙච්චර ලස්සන සාසනයක් තියෙනවා මෙච්චර ලස්සන ක්ෂණ සම්පත්තියක් තියෙනවා මෙච්චර ලස්සන සතියක් තියෙනවා ඒ තියේදි හිත මේ පෙරකල පින් වලට ලැබිච්ච රූප බල බල අනේ අම්මේ මං කොච්චර පින් කරලා තියෙනවද මේ මේ රූප බලන්න කියලා ඒ රූප බල බල ඉන්නවා නමුත් මේ වෙලාවේ එකතු වෙනවා විශාල අකුසල් රාශියක් ඉතින් ඒක නිසා රූප බලන්න එක ප්‍රශ්නයක් නෑ. ඒත් ඒක යනවනේ ගියාට පස්සේ ඒ ගැන වමාරා කන්න එපා. ඒක පුරාණ කනවා කියන එකත් වගේ එකක් තමයි වමාරා කනවා කියන්නේ. ඔය හරකුන්න කියන්නේ රොමන්ටිකයෝ කියලා. ඒගොල්ලෝ වමාරා කෑම කරනවා. හරකා එළුවා ඔටුවා රොමන්ටිකයෝ. රොමැටික් රොමැන්ටික් කියලා. ඒ ඒ සත්තුන්ගේ හැටි දවල් 30 කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. මේ වෙලාව වෙනකොට ගහක් ඇටලා ඉඳගෙන ඉතින් අර ගුඩුස් එකක් එනවා. ඒක හොඳටම අරකාලා ආයෙ ගුඩුස් එකක් එනවා. ආයෙම අරකන. ඉතින් ඒ වගේ තමයි අපි දැකපු රූප සියල්ලම අරකනවා. අහන ශබ්ද සියල්ලම අරකනවා. එතකොට මේ වමාරකන වෙලාවේ ඇහෙන රූප ඇහෙන ශබ්ද වැඩක් නැහැ. ප්‍රകൃතිය නැහැ. මොකද අපි ඉන්නේ අතීතේ. අපි ඉන්නේ වෙච්ච දෙයක් මම අරකමින්. ඒ වෙනුවට සතිය කියලා කියන්නේ වර්තමානයේට එළඹ සිටීම. ඒවා මතක් වෙනකොට දන්නවා ඒක ගියා. දැන් ඔබ ඉන්නේ සද්ධාහමෙන්. දැන් ඔබ ඉන්නේ රූප බලමෙන්. දැන් ඔබ ඉන්නේ හිතමින්. ඉතින් ඒක දන්නවනම් දැන් අද කමඨාන් සුද්ධ කරනකොට කීප දෙනෙක් ලියලා තිබුණා. මම දන්නවා මට වේදනාවක් ආවා වේදනාව ගෙවිගෙන යනවා මම දන්නවා වේදනාව ගෙවෙමින් තියෙන මට පුළුවන් ආනපනට යන්න. එතකොට ආනපනින් ඉන්න තාක්කල් කෙලෙස් නැහැ නේ. එතකොට මේ වේදනාව තියෙනවා මම ඉන්නේ ආනපන. ඉතින් එතකොට මොන්න තරම් හිත සූක්ෂම වෙන්න ඕනේද? මම රූප බලනවා නෙවෙයි, සද්ද අහනවා නෙවෙයි, ගන්ධ රස පහස බලනවා නෙවෙයි, හිතනවා නෙවෙයි, ගෙවෙන වේදනාවක් තියෙද්දි ආනපනට යනවා. ඉතින් මෙච්චර ලස්සන තමන්ගේ චිත්ත ප්‍රවෘත්තිය හෙලි කරන්න පුළුවන් නම් මේක තමයි බුද්ධ ශාසනය කියන්නේ. වෙච්ච දේ හරියටම කියනවා. මම ආනපන බල බල ඉඳද්දි බරපතල වේදනාවක් ආවා. වේදනාව ක්‍රමයෙන් ගෙවිගෙන යනකොට මට වේදනාව පිළිබඳ අඩුවීම් පිළිබඳ සතුටක් ඇවිල්ලා මට ආනාපානට එන්න පුළුවන් වුණා. හැබැයි එතකොට මම දන්නවා වේදනාවක් තියෙනවා කියලා. හැබැයි හිත තියෙන වේදනාවේ නෙවෙයි. ඒක තියෙන ආනාපාන. එතකොට මේ කියන කියමනේ සුවිශේෂත්වය මේකත් නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි මෙන්න මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේක කිව්වේ නැත්තම් මේක මේ විදිහට කැඳී කල වේරුව වගේ කිව්වේ නැත්තම් ආනිසංස නැහැ. මේවා නිතරම වෙන දෙයක්. ඉතින් කවුරු හිතනවනම් මේකට මෛත්‍රී බුදුහාමර දැකලා මේක කියලා දෙයි කියලා වෙන්නේ නැහැ. තමන්ම කියනවා. එතනදීම කියනවා. ඉතින් මේ විදිහට මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ මේ බුදුජාන් වහන්සේ දේශනා කරපු මේ ඇති කරපු સંદર્ભය තුල වැටහිච්ච දේ බුදුරජාන්සේගේ අවසර ඇතුව මාළුක්‍ය පුත්තු විස්තර කරන බුදුහාමුදුරන්ට සතියෙන් යුක්තව රූප බලන වේලාව නැත්නම් චක්කායතනය පිළිබඳව අවබෝධයෙන් රූප බලන වේලාව සහ චක්කායතනය පිළිබඳව අසතියෙන් රූප බලන වේලාව ඒකට කියනවා සතියෙන් රූප බලන වෙලාව සහ මුට්ටස් සතියෙන් රූප බලන වෙලාව. ඉතින් මේක හරි පුතුම විචිතුරුයි සතිමත් වෙච්ච කෙනෙකුට ඉස්සර මං සතිය නැතුව රූප බැලුවා. එතකොට මෙහෙමයි. දැන් මම බුදුබණ ඇහුවා. මං උත්සාහ කෙරුවා ඇත් දෙක වහගෙන දැන් මට ඇත් දෙක ඇරලා රූප පේන වෙලාවේදී සතියෙන් බලන්න පුළුවන්. ඒකට නිකන් අමුත්තක් තියෙනවා. හරි වෙනසක් තියෙනවා. ඒ කෙනාට පරිඤ්ඤයයන් කියන වචනේක හාත්පසින් දකින්න පුළුවන්. ඉතින් ඒ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ ඉස්සලා විස්තර කරනවා මේ බුදුබණ අහන්න ඉස්සලා මම රූප බලපෑ ඇති. රූපන් දිස්වා සති මුඨා. රූපයක් දකින්න සතිය මොට වෙලා තියෙන. නැත්නම් සතිය වැඩ කරන්නේ නැහැ. පිය නිමිත්තක් මනසිකරෝදී හිතනවා අනේ අම්මේ කොච්චර වටින රූපයක්ද මම පෙරපින් කරපු නිසා හොඳට මට ඇස් දෙක පෙනුණා. ලස්සනට රූපේ ආපాతගත උණයි කියලා අර දැකපු රූපේ පිළිබඳව තණ්හාවෙන් මාන්නේ දිතියෙන් ප්‍රිය රූපේ රූපන්දිත්වා සතිය මුට්ටා පිය නිමිත්තක් මනසික. දැන් හිතින් හිතා ගන්න ගන්නවා මොනතරම් වාසනාවක්ද මට මේක දකින්න හම්බුණානේ කියලා. අර දකින්න රූපය පිළිබඳව නිමිත්ත ගන්නවා ප්‍රිය නිමිත්තක්. එහෙම නැත්නම් වාසනාවක්. එහෙම නැත්නම් දියු දුන්නා වාගේ කියලා පිය නිමිත්තක් මනසික කරගන්න. තංච අජ්ජෝස තිට්ඨති එයා ඒකට බැහැ ගන්නව ළඟ ඉන්න එක නදැක්කේ නෑනේ මං විතරනේ දැක්කේ. ඒක මොන තරම් වටිනා දෙයක්ද අනුන්ට පෙනුන්නේ නැහැ කියලා අර දැකපු රූපය පිළිබඳව රිංගා ගැනීමක් කරනවා. මට විශේෂයෙන් හම්බෙච්ච දෙයක් මට තෝරලා දීප එකක් කියලා ඒ දෙයට මෙතන අජ්ජෝස තිට්ඨති කියන එකට සාමාන්‍ය වචන තුනක් යොදනවා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කිය. ඒ දැකපු දේ අභිනන්දනය කරනවා. හා වටින දෙයක් මම මේක දැක්කනේ. අභිවදනය කියන කාට හරි මේක කියන්නේ නැත්තම් මං සුවිශේෂී දෙයක් දැක්කයි කියලා කියන්නේ නැත්තම් ඊට පස්සේ අජ්ජෝ සායේ තිටති ඒකට රිංග ගන්න නැත්තම් ඒක හාත්පස බලන්න නැත්තම් කියලා ඉතින් ඒකේ ඉස්සල පදේ තියෙනවා සාරත්ත චිත්තෝ කියන එක නැත්තම් පිය නිමිත්ත කියන එකේ එතන තියෙන්නේ අභිනන්දනය මෙතන කියලා තියෙනවා අභි අජ්ජෝසනේ අජ්ජෝසින් කියන්නේ ගෙවදිනවා ඒකට බැහැ ගන්නවා කියන තංච අජ්ජෝස චිත්තති තාය වඩති වේදනා අනේකාරූප සම්භාය. එතකොට ඒකේ කල්පනාව යන්න පටන් ගන්නවා විවිධාකාර පැතිවලින්. එයා ඒක රස විඳිනවා හිතින් දැන් රූපේ බලපු වෙලාව ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ බලපු රූපේ වමාර කරන වෙලාව. තස් රූපේ බල බල අනේකා රූප සම්භව. එයා හිතවිලි හිතන්න පටන් ගන්නවා. දැකපු දේ පිළිබඳව කතන්දර ගොතන්න පටන් ගන්නවා. ප්‍රපංච කරන්න පටන් අර ගන්නවා. ඒක ඒක පුංචි දෙකකින් පටන් ගත්තාම කොහේ යනවද කියලා සරුංගල් එරියා වගේ සීමාවක් නැහැ. අපි ඉන්නේ මනෝලෝකයක. අපි ඉන්නේ දවල් හීනෙක. ඉතින් දැකපු දේ පිළිබඳව හිතවිලි එහෙම නැත්නම් රස විඳිනේ කරන්න පටන් ගන්නවා. අ비ජ්ජාව විහෙසාව චිත්තම සූපහඤ්ඤති. ඉතින් මේ මේ මනාපදී මේ හිතින් මවා ගන්න දේ පොඩ්ඩක් එහෙමේ වුණොත් හැලහැප්පුණොත් ඉතින් චිත්ත පීඩායන. ඉතින් ආසාවල් එනවා. ඊට පස්සේ මේ හිත පිට්ටනියක් මැදපත්තු කරපු පහන් දැල්ලක් වගේ එහෙට වැන්නවා මෙහෙට වැන්නවා එහෙට වැන්නවා මෙහෙට අප්පෝ අර දැකපු දේ පිළිබඳව එක්ක ඒකට හානි වුණා එනතෙන්කට ආසාවක් ඇති වුණා ඒක සිද්ධිය ගිහිලා ඉවරයි මෙයා දිගින් දිගටම දිගින් දිගටම මේකේ චිත්තමස්සෝ පහඤ්ඤති දැන් මේ ලෝකේ තියෙනවානේ මේ ආසාහනේ කියලා ලෙඩක් ආතතිය කියලා ලෙඩක් ඕක තමයි ලෝකෙට වෙන්නේ දැන් අද ලෝකේ ජනගහන 50කට වැඩිය හොද්දට කණ්ඩ බොණ්ඩ ඔක්කොම තියෙන ඒකට නිින්දයක් නැහැ ඒක බඩේලියක් නැහැ රුස්සන්නේ පුදුමාකාර ලෙඩක් තියෙනවා ඒ මොකද එයා ජීවත් වෙන්නේ මනෝලෝකයක අසහනික ජීවත් වෙන්නේ අර දැකපු දෙයක් ගැන හෝ අහපු දෙයක් ගැන මොකද පත්‍රේ බලන්නකෝ ටෙලිවිෂන් එක බලන්න ඉගේ රූප රාමු පෙන්නනවා මේ මේ දේවල් ලෝකේ දෙන හොඳම බඩු ඔබට ලාභෙට දෙන්නම් කියලා ඇඩ්වර්ටයිස්මන්ට් දාපුවාම මේ මනුස්සයයි ඇඩ්වර්ටයිස්මන්ට් ලෝකෙක ජීවත් වෙන්නේ. පත්තරේ පේන්නෙත් නැහැ, ගෙදර තියෙන එක කන්නෙත් නැහැ. අර මගේ යාළුවෙක් කියනවා ඒ යාළුවාගේ යාළුවෙක් ඉන්නවලු චිත්‍රපට ශාලාවක් අයිති තාත්තගේ පුතේ. ඉතින් මුන් යනවලු චිත්‍රපටය අර වැඩි සෙනගෙන් නැති රෑ 10ට පෙන්නන මැට්නි ෂෝ එකට යනවා. ඉතින් ගිහිල් වෙලා ඒක පෙන්නනවලු ලස්සන කොල්ලෝ ලස්සන කෙල්ලෝ ලස්සන භෝජන සංග්‍රහ පවත්නවා. ඉතින් ගෑරප්පියෙන් මේක කකා බිබි කතා කරගෙන ඉන්නකොට ඉතින් දැන් මූ ඉන්නේ දැන් චිත්‍රපටියේ. මමත් එහෙමයි කියලා. ඉතින් ගෙදර යනකොට අම්මට කේන්ති ගිහිල්ලා අම්මා රොටියක් හදලා ලුණු වෙස් ටිකකින් වහලා තියලා අම්මා බුදිලු. දැන් යන්නේ ගෙදර භෝජන සංග්‍රහයට බලන්න මේ කෙල්ල ඇවිල්ලා අර චිත්‍රපටයේ විදිහට කණ්ඩ මාව පිළි අරගෙන ගනි කියලා නේ බලනකොට අම්මා තද වෙලා අම්මා රොටි ලුණු විසකුත් තවලා පොල් පොල් කට්ටෙන් වහලා බුදි අරක කනකොට හිතනවලු යකෝ අරක චිත්‍රපටිය වල්න වෙලා නම් මාත් පොරක් තමයි දැන් ඉතින් වෙන මොනෝ කරන්නද රොටි ලුණු බිරිසයි තමයි ඒකල හෙටත් චිත්‍රපටි බලා කරන හෙටත් එච්චරම තමයි ඒකේ පෙන්න ලස්සන දර්ශන වලට එනකොට අපි ඒකට රිංග ගන්න. ඉතින් මමත් කවදා හරි ඒ මන් දන්නේ මේගොල්ලන් වෙලා යන නිසා කියන්න විදියක් නැහැ. අර උරුංග ගහට පුදියගත් එකට වෙච්ච දේ තමයි. ඉතින් හීනම වාගෙන ඉඳලා බලනකොට අන්තිමට මේ වෙච්ච සිද්ධියක ජීවත් වෙන්නේ ඇත්ත දිහා බලනකොට රොටියයි ලුණු මිරිසයි තමයි ප්‍රകൃතිය. චිත්‍රපටි බලන්න යන්නේ මොකද අඩු ගානේ චිත්‍රපටියක හරි කුමාරෙක් විදිහට ජීවත් වෙන්න නැත්තර සුදු අස්සයක පිට නැගලා යන ලස්සන කුමාරෙක් වෙන්න නැත්තම් එහෙම නැත්නම් මේ පංචකාලයන් යුක්ත මේ අංගනාව මට කරගන්න නැත්නම් නැත්නම් මම වෙන්න නැත්නම් කොච්චර වටිනවද? අපේ අම්මා අප්පාවත් දෙනවයි. ඒ නිසා ණයට හරි කමක් නැහැ, මැට්නි ෂෝ එකට හරි කමක් නැහැ, කට්ටියකින් සල්ලි හරි කමක් නැහැ, චිත්‍රපටියක් බැලලා අපි සන්තෝෂ වෙනවා. ඉතින් ඒක තමයි මුළු ජීවිතේම සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ කුණු හරප ටික හදලා තියලා හරියට කොහොල්ල බබාට වල තියලා පඳුරක් අයින බලන්නේ හිවලා වගේ. ඉතින් අපි ගිහලා අතින් ගැහුවොත් අත අහුවෙනවා. කකුලෙන් ගැහුවොත් කකුල අහුවෙනවා. ඉතින් කොල්ල බබා ඉන්නේ අපිත් එක්ක සෙල්ලම් කරන්න. අපි කොල්ල බබත් එක්ක සෙල්ලම් කරලා අන්තිමට හිවලට අහු වෙනවා. ඉතින් ඒක නිසා අපි මුළු ජීවිතේම අපි හීනයක් විතරයි. අපිට විශාල සැලසුමක් තියෙනවා. අපි ඒ සැලසුමට ගැළපෙන විදිහට කටයුතු කරනවා මිස මේ ඉන්නේ පොළවේ බව, පස්සපච්චා වේදනා කියන එක තේරෙන්නෙම නෑනේ. මේ පස්ස පොළවේ හැප්පිලා තියෙනවා. ඒ නිසා වේදනා දැනෙනවා කියන එක මතක නෑ. පටිච්ච සමුප්පාදයේ පස්සපච්චා වේදනා මොකද්ද කියලා අහනවා. අමාරුයි කියලා දෙන්නේ. මොකද හොඟ දෙනෙක් වාඩි වෙනකොට වලිගේ උඩ වාඩි වෙලා තියෙන. ඒකෝට පස්සපච්චා වේදනා ටිකක් සැරයි. නැගිටලා වලිගේ ගසා දාලා නැගිටපුවම හරියනවා ඕක. පස්සපච්චා තේරෙනවා. ඉතින් අපි කොච්චරක් මේ කට්ටිය ඇඳලා දින චිත්‍රේ නිසා හීනවල ජීවත් වෙනවද කියන එක අද විතරක් නෙවෙයි. එදා බුදුරජාන් වහන්සේ කාලේ මාළුකේ පුත්තු ස්වාමීන් කියන්නේ මේ දැකපු පුංචි රූපෙකින් කොච්චර කතන්දර ගොතනවාද. ගොතන කතන්දරේ ප්‍රමාණයට හිත සැලෙනවා. ඇත්තටම ප්‍රകൃතියේ එහෙම එකක් නැහැ. ප්‍රകൃතියේ පුංචි ඉඟියක් තියෙනවා. ප්‍රകൃතියේ පුංචි උත්ප්‍රේරණයක් තියෙනවා. අන්නේ උත්ප්‍රේරණය අපි හැත් බැඳ බැඳ පලිප්පුවේ දමදම මේක දිගේ වළඳන ගතිය තමයි හීන දකින්නයි කියන්නේ. මේවට කියන්නේ දවල් හීන කියලා. රාත්‍රියට පේන හීන නෙවෙයි. හැබැයි රාත්‍රියට පේන හීනෙන් මේකට ඉඟියක් ගන්න පුළුවන්. අපි දවස් 30ෙම ඉන්නේ මේ චිත්තමසූපහඤ්ඤති. අභිජ්ජාව විහෙසාව චිත්තමස්සෝ පහඤ්ඤති තාම සන්තුප්ත වෙච්ච නැති අතෘප්ති කර ඌන වූ කාමදාසී භාවයකට තමයි අපි ජීවත් වෙන්නේ මරණ මොහොතේ මේකෙන් වෙනසක් වෙන්න බෑනේ මරණ මොහොතෙත් අතිත්තෝ කාමදාසෝ ඌනෝ අපි මැරෙනකොට අතෘප්ති කරව මැරෙන කාමයට දාසකම් කරමින් මැරෙන්නේ ඌනව අඩුවෙන් තමයි මැරෙන්නේ එක එකක් සම්පූර්ණ මේ ජීවිතේ සම්පූර්ණ ඉන්නකම සම්පූර්ණ මැරෙන කොටත් එච්චරයි ඉතින් ඒක නිසා යම් කෙනෙකුට මේ වාගේ රූපයක් දැකලා මේ රූපය පිළිබඳ කතන්දර ගොතන එහෙම නැත්නම් පල්හැලි සලකන මේ පිසු ලෝකයේ සතිය පිහිටියට පස්සේ මොකද්ද වෙන්නේ කියලා මානුක්‍ය පුත්‍ර සාංශය තමන්ගේ පමණින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නසෝ රජ්‍යසු රූපේසු රූපන් දිස්වා පතිස්සතු. හරියට උපමාවක් ගත්තොත් මේ සක්මණේ ඉන්න එක්කනා එයාට පේනවා හිත ගියා කියලා රූප. එයා රූපේ අබිරමණය කරන්නේ එයා දැනගන්නවා සතිය ගන්නයි කියලා. නසෝ රජ්‍යතු රූපේසු රූපද්නිස්වා පතිස්සතු රූපෙට හිත ගිය ගමන් දැනගන්නවා මම මේ සිල් ගත්තේ සක්මන අතු ගෑවේ සක්මනට ආවේ පයේ හිත තියන්නනේ දැන් ඔන්න රූපයක් දැක්කා එතකොට එයා අර සතියට කරන අභ්‍යාසය සතියට කරන හික්මීම නිසා එයා දන්න ඔන්න හිත කැඩුණා. මේ සතිය විසින් කියනවා නෑ උඹ ඔන්න කෝච රජ්‍යත් භූමියේ නෙවෙයි ඉන්නේ හිත ගියා. කවුරු කරපු දෙයක් නෙමෙයි. මම කරපු දෙයක්වත් නෙමෙයි. මේක හැම කෙනාම අත්දකින දේ. ඒ නිසා නසෝ රජ්‍යතු රූපේතු රූපන් දිස්වා පතිර විරත් චිත්තෝ වේදිතිය දන්නව හිත ගියේ සද්දයකට නෙවෙයි වේදනාවකට නෙවෙයි ගඳකට නෙවෙයි රසකට නෙවෙයි පහසකට නෙවෙයි හිත ගියේ රූපයකට කියලා. හැබැයි ඒක පිළිබඳව නම්බුකාර විදියට හෝ ආඩම්බර වෙලා හෝ අබිරමණයෙන් හෝ අජෝසණයෙන් හෝ අභිවදනයෙන් නෙවෙයි බලන්නේ. අනේ බලන්න මෙච්චර උවමනාවෙන් මම මේ කරගෙන යන්න ගියත් හිත පිට ගියා නේ කියලා විරත්ත චිත්තෝ වේදේති. ඒක අනේ ලස්සන රූපයක් දැක බලන්නකෝ මට අල්ලපු ගෙදරට වැඩි මං හොඳයි කියන එකෙත් නෙමෙයි. විරත්ත චිත්තෝ වේති. එයා දන්නවා මම ආවේ මේකට අදිෂ්ඨාන කරගෙන හිත වැට කඩාගෙන ගියා. පැදුර කඩාගෙන පැදුරක් නොකිය ගියා. ඒක රූපයක් බවක් දන්නවා. වේදනාවක් තියෙනවා දැන්. සුඛ වේදනාවක්. හැබැයි ඒකට පක්ෂයට වෙලා ඒක අභිරමණය කරමින් ඒක වේවා කියන අදහස නෙවෙයි බලන්නේ මෙච්චර උනන්දු වෙන මගේ හිතත් මේ විදිහට නන්නත්තර වෙනවා රූපෙට මේ විදිහට ඇදිලා යනවා කියලා විරත් චිත්තෝ වේ. තංච නාජ්ජෝසතිත. යන්නේ මට තවදුරටත් මේක බලන්න වේවා කියන හැඟීමෙන් නෙවෙයි බලන්නේ. මේකට රිංග ගන්න අදහසෙන් නෙවෙයි බලන්නේ. මේක අභිනන්දනය කරන අදහසෙන් නෙවෙයි බලන්නේ. අභිවදනය කරන අදහසින් නෙමෙයි බලන්නේ. ඒක තමයි මෙයාට මේ සතිය ඇති කිරීමට ගන්න හික්මීම හරහා එයා දන්නවා දැන් අනුතුරුදායක තැනක ඉන්නේ. හිත ගෝචරජ්‍යත්ව මූවෙන් පැනලා. එයා හරියට දන්නවා පැන්නේ රූපයකට කියලා. එයා දන්නවා රූපෙට මනාපයයි තියෙන්නේ කියලා. එයා දන්නවා මම දැන් අරමුණේ නෑ කියලා. මොන තරම් දැනුමක්ද කියලා බලන්න. ඒ දැනුම ලැබෙන්නේ සතියෙන් ඉඳව වරද්දාගත්ත වෙලාව. ඒ දැනුම ලැබෙන්නේ සතියෙන් ඉඳගෙන වරද්දාගත්ත වෙලාව. ඒකට වැරදිලා නෑ. වැරදිලා නෑ. කාපු රාත්තල් ගන්න දන්නවා දැන්. මඩ තමයි කෑවේ. කාපු රාත්තල් ගන්න දන්න. ඒ මොකද එයා ඒකේ තංච නාජ්ජෝස තිත්තති. මම ඒ ලැබිච්ච දේ පිළිබඳව රිංග ගන්න යථාස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. ඒ මිනිස්සයා මේ සක්මන් කරන්න ගිහිමිනියා කොයි ආකාරයක රූපේ දැක්කත් ඒ පිළිබඳ මනාප හිතක් ඇති වුණත් යථාස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. කීයති නෝපචීති අකලස් ගිවං කරනවා මිසක්කා කෙලස් වඩන්නේ එයා දන්නවා මගේ හිත මගේ ඇහැ මේ ආයතනේ මට ඕනේ දේ නෙවෙයි කරන්නේ එයා කෙලස් වැඩි තැනට යනවා මම ඒක අනුමත කරන්නේ මේක හරියට තමන්ගේම දරුවෙක් වෛශ්‍යාගාරයකට යනවා. එහෙම නැත්නම් කුඩු ගහන තැනකට යනවා. ගුබ්බෑයමකට යනවා. ඉතින් අම්මයි ඒක දකිනවා. මේක ගිහිලා තින්නේ ගුබ්බෑයමකට, තැබෑරුමකට නෙවෙයි, කුඩු පොලකට නෙවෙයි. නැත්නම් ගිහිලා තින්නේ තැබෑරුමකට, වෛශ්‍යාගාරයකට නෙවෙයි, කුඩු පොලකට නෙවෙයි. ඉතින් මේ දැනුම වටිනවා. මේ දැනුම නැතුව කොල්ලට කෑ ගහලා වැඩක් නැහැ. ඒ වගේ මගේ හිත ඊට හපක්. ඒක පණිනවා පණිනකොට මෙයා දන්නවා ඒක බින්දා සතුටක් නෙවෙයි හැබැයි මේ තොරතුරු විසිකරන්න එපා මේ තොරතුරු ඇත්තම තොරතුරක් ඉතින් ඒක නිසා යා යථාසපසතෝ රූපං සේවතෝ ചാපි වේදනා. යා රූපයක් දකින්න ඇතර පයේ නෙමෙයි. ඒ වගේම සේවතෝ ചാපි වේදනා රස විඳිනේක ඉන්නේ. දන්නවා. කීයති නොපසියති. යාට තේරුම් ගන්නවා මගේ හිත ලබනාත්මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. මෛත්‍රී බුදු ජානසින කරන්නේ මනුෂ්‍ය ජීවිත ලැබුණත් මනුෂ්‍ය හිතේ ඇති ඕම තමයි. එයා දන්නවා මේ මම ඉගෙනගත්ත දේ මගේ දරුවන්ටත් සමානයි මේ ඉන්න ඔක්කොටම සමානයි ඒක නිසා මේ මගේ හිත නෙවෙයි මනුස්ස හිත මේක මගේ නම් මං කියන විදිහට ඉන්න eBay මං කියන විදිහට මේ සතිය ඉන්න eBay ඉන්නේ ආන්න එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ හිත වැඩ කරන හැටි දැන් හිත රූප බලන හැටි මේ බලන්නේ හිත රූප බලන ස්වභාවයේ මේ කෙලෙස් නැති තැන මගාරවල කෙලෙස් තැන්ට යන හැටි එයාට ඒ දකින්න ලැබෙන දර්ශනය මේ බුදුහාමුදුරුවෝ පෙන්වපු දර්ශනයක් මිස අපිට කවදාකවත් ස්වයම්බිව Taman වශයෙන් නම් තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි කොච්චරක් උනන්දු වෙන්න ඕනේද වඩන ලද සතිය මේ හිත පිට යන වෙලාවකදී විච්ච වැරද්ද ප්‍රමාණ කරන්න ඕනේ. පශ්චාත්තාප නොවි මේ දුවන ගතිය මේ තියෙන කාල කඩාගෙන යන ගතිය මේකට කියනවා ඒවං සෝ චරති සතෝ. මේකට තමයි කියනවා සති චරණය කියලා. සතිය මේ වර්ධින වෙලාවේදී ප්‍රමාණ කරනවා. ඊට පස්සේ යම් වෙලාවකට මෙයාට මේ සංසිද්ධිය දැකලා ආපහු හිත අපි හිතමු සක්මණට ගත්තයි කියලා. පිට ගියේ හිත ගෝචරජ්‍යත් භූමියේ පැනකට ගියේ හිත ආපහු සතියට එනකොට ලස්සන ගමනක් තියෙනවා. නන්නත්තර වෙච්ච හිත දැනගත්ත හිත ආපහු gedere එනකොට ඒක කාට හරි සපේලා කියන්න පුළුවන් නම් සංස මෙහෙමයි මම භාවනා කරනකොට මම රූපයක් දැක්කා දැක්ක දැක ඉන්නකොට මට තියෙනවා රූපයක් දකින්න කියලා ඒක දකින්නකොට මගේ හිත ආපහු සතියට ආවා මෙන්න මේ පාර දිගේ ආවේ පශ්චාත්තාපෙච්ච නට ඒක කියන්න බෑ හොඳ සැලකිල්ලක නැති කෙනාට කියන්න බෑ කවදා හරි කොච්චර නපුරු තැනකට ගිහිල්ලා හෝ නැවත gedera එන හිත ගියෑම කොච්චර කැතනද යෑම කොච්චර අකුසල්ද එයා සමාන කුසලයක් තියෙනවා පිට ගියේ හිත නැවත ගෙදර එනකොට. ඒකට කෑ ගහන්න එපා. ගෙදර එන හිතට මූණට කියලා ගහන්න එපා. ගෙදර එන හිතට දොර වහන්න එපා. ගෙදර එන හිතට උණු වතුරක් කරන්න යන්න එපා. ආපහු එන මේ නැත්තම් නැවත සතිය පිහිට නැහැටි කවදා හරි එක දවසක ලියන්න පුළුවන් නම් ඒත් ඉස්සර දකින්න එපාය. ඉතින් දැනගන්න එපා මේ දකින්න ඔක්කොමත් හරි මේකයි මේ දැකිය යුත්තේ ලිවිය යුත්තේ කියලා. ඔන්න ඔය ටික දන්නවනේ මේ මනුස්සයා මනුස්ස හිතේ යටිහිත දැනගන්නවයි කියලා එකක් තියෙනවා. බටහිර මානසික විද්‍යාව කියන මේ උඩුහිතේ ක්‍රියාකාරකම් වලට වැඩිය යටිහිතේ තමයි කඩපුලි ගන්න ටික තියෙන්නේ. ඒක පේන්නේ අනතුරේදී. මේක ගාල කඩාන යනවා. අන්නේ ගාල කඩාන යන එක හරි. පශ්චාත්තාප වෙනවා කමන්නේ හැබැයි පශ්චාත්තාප වෙලා බලන්න බෑ. ආපහු එන රංගනේ මේකයි බුද්ධ ශාසනය කියන්නේ. මේකයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. මේකයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඕක නිකන් හම්බ වෙන්නේ නැහැ. වඩන ලද සතියෙන් හිත පිටේ යද්දිමත් කනගාටු නොවි බලන්න කොච්චර දුර ගියත් එක තැනක ඉඳලා ආපහු ගෙදෙට එනවා. නැවත පටිස්සතියක් තියෙනවා. සතිය නැවත ආපහු හැරිලා එනවා. ඒක දැකගත්ත දවසේ මුළු සංසාරෙම අපි කතු කුසලය මේ මෙන්න මේ පුංචි ටිකක්. මොකද අපි කරකොලත අරපුවාම අපි නැවත ගැදරෙන පාර දානවා. උතුරු කට්ටකට පයින් ගහපුවාම ඒක නිකම්ම කරගිලා උතුරට හැරෙනවා. ඕන්නේ එකමයිලක දැන් තියෙනවා. වරින් වර එනවා. මං කල යුත්තේ මෙච්චරයි. පිට යන එක වළක්වන්න කොහොමඩක්වත් බෑ. පිට ගියාට බය වෙන්න දෙයක් නැහැ. ස්ථිරහානියක් වෙන්නේ නැහැ. මට ආපහු ගෙදර එන්න පුළුවන්. දැන්ට ඇවිල්ලක් තියෙනවා. නමුත් ඒක අපි අඳුනගන්නේ නැහැ. අඳුනගත්තත් වාර්තාවට දාන්න දන්නේ නැහැ. වාර්තාවට දැම්මත් මේ කැඳේ ගලබීරුව වගේ මම හිටියේ සක්මනේ. පිට ගියේ රූපයකට රූපෙට යන්න හේතු ඒකේ මනාපයි සක්මන අමනාපයි සක්මන කම්මැලි සක්මනේ යනකොට නිදිමත වෙනවා වැනෙනවා තේරෙන්නේ නැති தත්තට එනවයි කියන්නේ මේ ඉතින් එලිපත්තේ ඉන්න බලලා කොහෙට පණිද දන්නේ පණින්නේ ඊට වෙඩි කෙලස් තියෙන තැනකට එතකොට ආයෙත් සැරයක් මගේ හිත අරමුණට ආවා ආවට පස්සේ මට කිසි කරදරයකින් තොරව ආයෙ වම දකුණ කරන්න පුළුවන් කියලා චිත්‍රපටයේ කතාවේ නිමා කරන්න පුළුවන් නැත්නම් මේ ගිය ගමනේ સમાප්තිය සටහන් කරන්න පුළුවන් නම් ඒක ලෝකේ තියෙන හොඳම රචනෙයි. ওই පුස්තකාල පුරවලා තියෙන කුණු හරප නෙවෙයි මේ කතා කරන්නේ මට වෙච්ච දේ. කවදාකවත් Tamante එක කරන්න බෑ. නමුත් මේ කමටහන් සුද්ධ කරන්නේ බණ කියන්නේ භාවනා කරන්නේ මේක කොහොම හරි අම්මා දීපු කිරි වලටත් වැඩිය මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ අමාදාම Tamange හිතට ගත්තොත් Tamanට තේරුම් ගන්න පුළුවන් පිට යනවා ඒක හරි පශ්චාත්තාප වෙන්න එපා. ආපහු ගෙදරින් දරපන්. ඇවිල් ඇවටමදි. මේක ලියන්න පුළුවන් නම් මේක කාට හරි තේරෙන භාෂාවෙන් ලියන්න පුළුවන් නම් ඉතින් ඊට වැඩිය ලස්සන දෙයක් නෑ. මේකටත් වැඩිය ලස්සන දෙයක් නම් තියෙනවා ඒක කාටද කියලා දෙන්න පුළුවන්. තමන්ගේ දරුවන්ට මේක කියලා දෙන්න පුළුවන් එක තමයි ලොකුම දායාදේ. නමුත් අද ඉන්නේ එකම අම්මා කෙනෙකුටවත් තාත්තා කෙනෙකුටවත් මේක තේරෙන්නෙත් නැහැ. මේකයි දරුවට ජීවිත දෑවැද්ද කියලා තේරෙන්නෙත් නැහැ. ඒ වුණාට මහා ලොකුට අම්මා කියලා කියනවා. මහා ලොකුට තාත්තා කියලා කියනවා. බුදුජානන්සේ පූර්වාචාර්ය කියලා නමකුත් දීලා තියෙනවා. අම්මා උගන්වන්නෙම අනේ පුතේ මේ තියෙන ටෙලිවිෂන් එකට වැඩිය ලොකු ටෙලිවිෂන් එකක් ගෙදෙට ගෙනින්කෝ. මේ තට්ටුවේ කොට නැගිලා හරින ඔක්කොම තට්ටු කොට නැගිලා තට්ටු දෙකේ කොට නැගිලා ගාපන්කෝ. ඕන්න දරුවන්ට උගන්වන්න දෙයි. ඒක ලොන් හිරේ ගියාට පස්සේ ඉතින් හිරිය නැති ගියේ නැදත් උන් අම්මලාට වෛර කරනවා. පොඩි උන්ට තේරෙනවා. මේ අම්මලා තාත්තලා අපි නොමගට අරින බව. ඉතින් මට හයිය තියෙන්නේ මට ළමයි නැති හින්දා. හිටියනම් මට තියෙන උඹේ උඹේ දරුවන් මොකද්ද කිරුවේ කියලා. හැබැයි මාත් අම්මා තාත්තාගේ දරුවෙක් තමයි. මාත් දන්නවා අපේ අම්මලා අප්පච්චිට ඔය කිසිම හැඟීමක් තිබුණේ නැහැ. යොමු කරවන්නවත් හැඟීමක් තිබුණේ නැහැ. නමුත් මට හිතෙනවා අපේ પરම්පරාවේ මේ ගැම්ම කඩන්න. කඩලා පොඩි උන්ට කියලා දෙන්න. පොඩි උන් කියන නිසා මේ නාකි මොළ ටිකට කියලා දෙන්න. ඒකලේ නාකි මොළ ටික මේක කරලා උකුලේ තියාගෙන දරුවෝ බැරි නම් මුණුබුරන්න කියලා දීපල්ලා. අහනවා මේ නාකි මොළ වලට කියලා දෙනට වැඩිය හරි ලේසි. ඉතින් තවත් දිගට කතා කරුවොත් තවත් තරහ වෙන එක වෙන්නේ නිසා අද මෙතනින් ධර්මදේශන නතර කරනවා. අපි හෙට තව ටිකක් ඉස්සරහට යන් රැට heart attack එහෙම ආවේ නැත්නම් දිවයට තියෙන පෙත් එහෙම තියාගන්න උනේ නැත්නම් කොලෙස්ටරෝල් ආවේ නැත්නම් ගිඩිනස් ආවේ නැත්නම් අපි හෙටට ධර්ම දේශනාවට යනවා. එහෙම නැතුව මේක දැක ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. සිල් දිනාටම තෙරුවන් සරණයි.